අවසරයි සම්මා සම්බුදු සරණයි අපි තාම ගෞරවයෙන් ඒ වගේම තාම කෘතඥතාවයෙන් ශ්‍රද්ධාව ගෞරවය කියන වචන අපිට පුරුදුයි ඉන්සායකට එකතු කරමු තාම කෘතඥතාවයෙන් තථාගතයන් වහන්සේට নমස්කාර කරමු ඊළඟට මේ මට හිතුණා මේ පණිවිඩයත් කියලාද කියවන්නම් කියලා මටත් එක්ක අපේ මොනවාරි කියනකොට අපි හැමෝම කියමු මේක ධර්ම දානයක් අපි කරනවා කියලා හිතලා. තව මේක මොකද ඒ කම්මා කියන දේ වගේම අනිත්‍යය කියන දේ අනිත්‍යයටත් උදව් වෙනවා. මටත් උදව් වෙනවා. ඒ නිසා ඒ අපි කියන දේ තථාගත ධර්මයට අනුරූපවම තමන්ගේ අත්දැකීම් එක්ක එකතු වෙලා යන එක හොඳයි. අපි ඒ විදිහට කරන්නට උත්සාහ ගමු. අපි අසමත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි උත්සාහ ගමු එහෙම. සේවිතබ්බා සේවිතබ්බ සුත්ත අපි කතා කළා දැන් දවස් කීපයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වගේම තව භික්ෂු පිරිසක් භික්ෂුන් වහන්සේලාට බුදුහාම කියනවා සේවිතබ්බා සේවිතබ්බ පරියාය මං කියලා දෙනවා කියලා. ඒක වැදගත් දෙයක් ඒතකොට. අර ධාතු භංග සූත්‍රය වගේ මේක එක්තරා පරියායක් ක්‍රමයක් හිතලා බලන්න. ඒතකොට කොටස් තුනකට මේක වෙනවා. ඉස්සලා බුදුහාමර එක්තරා දෙයක් කියනවා. මේ මේ මේ මේක ටික දැන් සේවිත අසේවිත කියන එක දා සේවිත කියලා කියන්නේ අපි හිතමු නිතර නිතර එකට පුරුදු වෙලා සේවිතබ්බා කියන්නේ ඒකට නිරන්තරයෙන් ඒක කරන හරියට හැමදාම උදේ පහමාරට යෝග කරනවා ඇවිදින්ට යනවා ඒ රටාවකට කරනවා වගේ භාවනා කරන්න ඉඳ ගන්නවා උණුතුර ටිකක් බොනවා දෙහිවිස ටිකක් බොනවා වගේ ඒක ඒක නිරන්තරයෙන් කරන වගේ දෙයක් වගේ දෙයකට. ඒක තමයි සේවිත කියලා කියන්නේ. එතකොට ඒ වගේ සේවිතා සේවිත තබ්බ කියන්නේ නිතර නිතර පරිහරණය කරන්න. ඒ වචන එච්චර වැදගත් නෑ. නමුත් නිතර Taman ලං කරගන්නවා. අසේවිතබ්බ කියන්නේ මම නිතර පුරුදු වෙන්න එපා ඇඩික්ෂන් එකක් හැටියට කරන්න එපා කියන එක තියෙනවා. එතකොට මුල් කරුණු හතක් බුදුහාමර කිව්වා ඊට පස්සේ සරියුත් හාමුදුරුව කියනවා මම ඒකේ විස්තරේ මෙන්න මෙහෙම දන්නවා කියලා. ඒක විස්තර කරනවා. ඊට පස්සේ බුදුහාරය දේශනා කරන උසාරි පුත්ත ඒ විදිහයි මේ විදිහට කරනවා කියලා සරියුත්හාර කියපේ කාය බුදුහාම කියනවා. ඔක තුන් සැරයක් වෙනවා. ඒතකොට මේ සූත්‍රයේ විදිහට බුදුහාම තුන් සැරයක් කරුණු ඉස්සල එකේ හතක් කිව්වා අපිට මතකයි මේ ඊට පස්සේ අද කතා කරන්න තියෙන හයක් ගැන ඊළඟ දවසෙත් හතක් තියෙනවා. ඒතර කාය සමාචාර, වචී සමාචාර, මනෝ සමාචාර, චිත්තුප්පාද, සංඥාපටිලාභ, ditthිපටිලාභ, අත්බවපටිලාභ කියලා අපි කතා කරා. ඊට පස්සේ එක්ක වැදගත් දෙයක් හැටියට අපි හුඟක් මතු කරගන්න උත්සාහ ගත්තා. මේ මෙත්තාසිත එනකොට අර අභ්‍යාපන්න චිත්තේදී මේ සත්තා වේ රබ්භ්‍යාපජ්ජා නීඝා සුඛියත්තානම් පරිහරන්තු කියන මේ සිල් හැම සත්‍යෝ මේ කවුරුත් මගේ හිතට මතුන හැමෝම වෛර නැති සිත් ඇති, ද්වේෂ රහිත සිත් ඇති, දුම්නස් රහිත සිත් ඇති සුඛීව තමන්ගේ ජීවිතයේ දව කල දවස ගෙවන්නෝ වෙත්වා කියන එක තමයි මෙත්සිත කියලා. ඒකට ඇඳ ගන්න පුළුවන් දේ තියෙනවා නම් කවක් කමන්නේ. ඊට පස්සේ චිත්තුප්පාදාය සංඥාපටිලාභ සහ විශේෂයෙන් අර්ථ භව ප්‍රතිලාභ ගැන අපි කතා කළා. ඒ වගේම තවත් හොයලා බලන්න උතුම් කාරණා තවත් කල්යාණ මිත්‍රෝ අපිට කියලා දුන්නා. අද අපි දන්නා කරුණු කීපයක් ඉගෙන ඔළුවට හැමතිස්සෙම යන කරුණු කීපයක් මේ හරි වැදගත් පොදු බුදුරජාණන් වහන්සේ තමා මේක නිරන්තරයෙන් කියලා දෙන්න පටන් ගත්තා මේ සත්වභාවයේ තියෙන ආයතන ගැන ඊට පස්සේ සරියුත්තහන්ට කියනවා චක්කු වෙඤ්ඤයං රූපම්පි අහංසාරි පුත්ත දුවිදේන වදා සේවිතබ්බම්පි අසේවිතබ්බ සාල්පුත්ත මේ ඇහැ දැන් අපි දන්න ඇහැ කියනකොටම මතක් වෙන්න ඕන ඔළුවේ තියෙන අර ලෙන්ස් දෙක. ඒක ලොකු පිනකින් හම්බ කරගත්ත දෙයක්. ඒක පාට නිකන් පුතේ පුතේ චක්කු චක්කු කියන ආයතනෙට යන්නේ. ඔය ලෙන්ස් කන්ටැක්ට් ලෙන්ස් හරි නැත්නම් එකක් කණ්ණාඩි හරි දාලා හරි නැතුව හරි තියෙන්නේ පරණ ඒවා අලුත් ඒවා පේන්නේ හරියට පේනවා හරියට පේන්නේ නැති කොහොම හරි ওই දෙක මතක් වෙන්න ඕන. ඒ දෙක අපි ලෝකයට සම්බන්ධ කරනවා. අපි හිතමු දැන් විඥාන රටාව ඇතුලේ තියෙන විඥාන රටාවත් එක්ක ඒ සත්‍යය ලෝකයට සම්බන්ධ කරනවා. එතකොට මේ චක්කු විඤ්ඤය ඔය චක්කු කියන ආයතනයෙන් වචනේ අපි දන්නවනේ මේ ආයතනෙන් මේ හැකියාව තියෙන ඉන්ද්‍රියෙන් පෙන්නන පාට වර්ග සතහන් වර්ග තියෙනවා ලෝකේ. බුදුහාර කියනවා ඒ චක්කු විඤ්ඤේය රූප ගෝචර රූප කියලා පසුගිය සතියේක අර ධර්මදාර වික්ෂුන් වහන්සේනම හොඳට විස්තර කරා. ගෝචර කියලා කියන්නේ එක තේරුමක් ගොදුර ඒ ඒ ඒ වචනයට ගියාම ඒක දැහ ගන්න අපේ නිසා ගෝචරය කියලා කියන්නේ ගෝ කියලා කියන්නේ හරකට. ගෝපල්ලා කියන්නේ ගෝපාල වගේ ගෝචර කියන්නේ හරක් හැසිරෙන පාස්චර එක. ඒ වගේ මේ ඇහැ හැසිරෙන දිහාව පරාසය තැන්න ඒ ෆීල්ඩ් එකට තමයි රූප කියලා කියන්නේ. අර ඇහැ සංඥා ගෝචරයට යනවා වගේ ගුදුරු මුවා ගුදුරු කරගන්නවා වගේ විතරක් නෙවෙයි ඒක වෙන්නේ. ගෝචර කියන්නේ ඒකයි. ගවේෂණය කියලා කියන්නේ ගවේෂණය කියන්නේ ඒ නැති වෙච්ච හරක හොයාගෙන යන එක තමයි ගවේෂණය කියලා කියන්නේ. හොයලා බලන කොහෙද ඉන්නේ කොහෙද ඉන්නේ කියලා. ඒ වගේ ගෝචර කියලා කියන්නේ හැසිරෙන පැත්ත පාසරේක. ඒ ඒ ඒ වගේ මේ ඒකට තමයි රූප තියෙන්නේ. මේ චක්කු කියන ආයතනයෙන් දැනගත යුතු වූ රූප තියෙනවා සාරිපුත්ත. ඒකත් කොටස් දෙකකට මං කියලා කියනවා. සේවිතබ්බම්පි අසේවිතබ්බම්. ඒවා වැඩිපුර බලන්ට ඕනේවත් තියෙනවා වැඩිපුර බලන්න ඕනේ නැතිවක් තියෙනවා. මේ තේරෙන්න විතරයි වා කියන්නේ. හොඳ සේවිතබ්බ සේවිතබ්බ වචෙන්ට. වැඩිපුර බලන්ට ගියොත් ලෝභ දෝෂ මෝහ කියන එකෙන් චිත්ත භාවය පාට වැටෙන්න පටන් ගන්නවා. ඒ චක්කු විඥාන කියන එකෙන් මේක හොයලා දෙනවා. ඊට පස්සේ මනෝ කියන එක මං හදලා තියෙන හැටියට ඒක බොහොම පර්සනලයිස් කරලා තියෙන මනෝ කියන එක උගාක් වෙලාට පර්සනලයිස් කරගෙන ඉන්නේ. විඥානයේ කිසිම පර්සනලයිසේෂන් එකක් නැහැ. ඒක පෞද්ගලිකත්වයක් නැහැ. මනෝ කියන එක අපි හදාගෙන ඉන්න අපිට ඕන හැටියට. අපිට විතරයි සමාජය, අපේ අම්මා තාත්තා ආගම සංස්කෘතිය ඒක හදලා දීලා තියෙන. ශරීරය ශාරීරික ආවේගයක හදලා දීලා තියෙන එක්තරා විදිහකට කන කෑමත් එහෙමයි පස්සේකට එන්න තියෙන තැන. එතකොට මනෝ එකෙන් මේක ආව ගමන් ඒ පුරුදු කරලා තියෙන හැටියට අර අනුශය කියන එකෙන් එක පාට ලොකු විද්‍යුතියක් දෙන්න දුන්න ගමන් ඒකේ ලෝභ දෝෂ මොහොයට යන ඒ පුරුදු වෙච්ච හැටියට ඒක දැනෙන්නේ චිත්තේට අන්න ඒක තමයි අපි කිව්වේ මේකේ චිත්තානුපස්සනා එකට ඉස්සෙල්ල ආයා කරගමු. මේ කතා කරන එක්කනත් ඒකට උත්සාහ කරනවා. ඒ නිසා අපි ඒකට යමු. ඒ චිත්ත භාවය වෙනස් වෙනවා එකපාරට. ඒතකොට අර චක්කු විඤ්ඤේ රූප නිසා. සේවිත රූප අසේවිත රූප කියලා දෙකක් කියවයි. එතකොට ඒ චිත්ත භාවය වෙනස් වෙනකොටම විඥාන මනෝ හරහා දැන් මනෝ මේක ඒක තක්ෂේරු කරනවා. Tamange පෞද්ගලිකත්වයට අනුව. ඒක අනුව ඒකට ඇඳ ගන්නවා මම එක්ක ලෝභ නැත්නම් දෝෂ අර මනෝ සමාචාර තිබුණේ ඒ මනෝ සමා අසේවිතබ්බ මනෝ සමාචාරෙන්නත් පුළුවන් සේවිතබ්බ මනෝ සමාචාරෙන්නත් පුළුවන් ඒ කියන්නේ කුසල ධම්මා වැඩි වෙන ඒවා අකුසල ධම්මා වැඩි වෙන ඒවා තියෙනවා. එතකොට ඒ කුසල ධම්ම ඒවා වැඩි වුණත් අකුසල ධම්ම වැඩි වුණත් සිද්ධ වෙන දෙයක් තියෙනවා. අර මනෝ අර අපි දැන් චිත්ත චිත්තානුපස්සනාවේදී අපි ඉගෙන ගත්තා නේද? සරාගං වා චිත්තං සරාගං චිත්තාන්ති පජානාති ඒ ඒ ඒ වගේම විතරාගං වා චිත්තං විතරාගං වා චිත්තන්ති ප්‍රජානාති ඒ ප්‍රජනනයේදී ඒ අවබෝධාත්මක දැනුම පහළ වෙන්නකොටම වෙන්නේ කොහොමද මේකේ වින්දනයට සම්බන්ධ වෙන්නේ වින්දනයත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ ඒ වින්දනයෙන් තමයි මට මේක දැනෙන්නේ නැත්තම් මට දැනෙන්න එක්ස්පීරියන්ස් කරන්න අත්දකින්න විදියක් නැහැ ඕක අන්න එතන ඒකින්ද ඒක දැන් මේක දැනගන්න ඕනේ ඒ විදිහට. එතකොට චක්කු විඤ්ඤේයං රූපං පහංසාරි පුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. එතකොට හැමතිස්සෙම නිතර නිතර බලන්ට හොඳ රූපක් තියෙනවා බලන්ට හොඳ නැති රූපක් තියෙනවා මේ මුල් ප්‍රාථමික අවස්ථාවේදී අපි දැන් ඉගෙනගෙන තියෙන ඉන්ද්‍රිය සංවරය ඊට පස්සේ ඉන්ද්‍රිය භාවනා ඔක්කොම පස්සේ ඇඳ ගන්න පුළුවන් මේවට. ඊට පස්සේ බුදුහාඳුර දේශනා කරනවා ඒ තථාගතයන් වහන්සේ සාරිපුත්ත හාඳුරන්ට අර ශ්‍රාවස්තියේදී කෝසලේ ශ්‍රාවස්ති නගරයේදී මේක. සෝත විඤ්ඤයං සද්දම්පි අහං සාරිපුත්ත දුවිදීන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බේ මේ කන කියන එක තියෙන්නේ කනායතනයක් කියලා තියෙන ශබ්දා සෝතායතනයක් මම ඒකේ කනායතන කියලා ඒකේ සිංහල වචනේ කරලා මතක තියාගන්න. ඒක කියනකොටම මතක් වෙන්න ඕන ඔළුව දෙපැත්තේ. බෙල්ලෙන් උඩ හුඟක් જાති තියෙනවා. ඒකද ඔය ඔළුව තියෙන්නේ කොහොමදයි ඔළුවෙන් තමයි ලෝකය ගෙනියන්නේ. එතකොට ඔළුව කියන්නේ කබල උඩ තියෙන්නේ. සුසිර ශීශිකයේ ඒක හිල් සහිත තියෙන ඇතුලේ තමයි කම්පියුටරේ තියෙන්නේ. එතකොට ඔය දෙපැත්තේ දිනන කන් දෙකක් ප්‍රති ටිකක් එක්ක එකතු වෙලා ගුලියක් හදලා මේක ඇදලා ගන්නට ඒ වායු ගෝලේ හරියට වායුවේ ශබ්ද තරංග කැරකිලා ඇවිල්ලා වැඩිලා කැරකිලා ඇවිල්ලා ආපහු ඇතුළට යන්න ඒ කාණු හදලා තියෙන්නේ. ඒ ඒක ඒ විදිහට හැදිලා තියෙන්නේ. එදා මුවෙකුට වගේ කෙනෙකුට නම් හරවන්න පුළුවන් කන් දෙක හරව හරව බලන්න පුළුවන් බල්ලෙකුට වගේ. අපිට ඒක කරන්න බෑ අපිට අවධානය ඊට වැඩි යොමු කරන්න පුළුවන් මිනිස් ශරීරයට. එතකොට ඔන්න ඔය සෝත විඤ්ඤ ඔය සෝතයට දැනෙන්නේ මේ ශබ්ද. ඒ අනුන්ගේ සෝතවරි මේ මේ මජ්ක්‍ධිමනිකායේ තියෙන සෝත හරි නෙවෙයි දැන් මතක් වෙන්න ඕන. ඔය ඔළුව උඩ තියෙන එක. කොණ්ඩෙන් පල්ලෙහා කන තියෙන දෙපැත්තේ හරිය තියෙනවා. බෙල්ලෙන් උඩ කම්මුලේ හා කෙළවරේ. ඒ ඒකට දැනෙන ශබ්ද අහන්න ඕන ශබ්දක් තියෙනවා අහන්න ඕන නැති ශබ්දක් තියෙනවා. ඕන නැති කියලා කියන්නේ අනවශ්‍ය දේවල්. ඒ මන් තේරෙන්න කියන්නේ එච්චරයි. මේ සේවිතබ්බම්පි අසේවිතබ්බම් නිතර බලන්න හොඳ දේවල් තියෙන ඒ වචන එච්චර හොඳ නෑ හොඳ දේවල් කියන එක. ඒ කියන්නේ ලෝභ දෝෂ වැඩි වෙන ඒවා තියෙනවා. සරිත්‍රාණික විස්තරය කියයි ඊට පස්සේ. ඝාන විඤ්ඤයං ගන්ධම් පහං සාරිපුත්තු ද්විදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. දැන් අර කනෙන් ඇතුළට ආවහම කම්මුල හරහා එහෙන් පල්ලෙහා අපි කොච්චර කිව්වත් ඒක මතක් වෙන්න ඕන දැන්. ඔය කටෙන් උඩහ උඩු තොලෙන් උඩ තියෙනවා හෙල් දෙකක්. ඒකෙන් තමයි හුස්ම යන්නේ. ඔක්සිජන් ගන්න සත්‍ය ඕකෙන් වැඩිපුර. කටෙනුත් ගන්න පුළුවන්. ඒ ලෙඩක් ඇතුණු බට දාලත් පුළුවන් මැෂින් වලිනුත්. නමුත් සාමාන්‍යයෙන් ওই හිල් දෙකෙන් තමයි ඩයෆ්‍රම් එක ඉස්පහත් වෙනකොට ඔක්සිජන් ඇතුළේ. නොන්න ඕකේ තියෙනවා දෙයක් කරන්ට මේ ගාණයට පුළුවන් ලෝකේ තියෙන ගන්ධයක් පෘථිවිත්වය නිසා තමයි වෙන්නේ ඒ අණු නිසා ඒව හුළඟේ ඇවිල්ලා මේක දැනෙන්න පටන් ගන්නවා ඒක දැනෙනවා ඒ ගන්ධයනොත් තියෙනවා පාවිච්චි කරන්න ඕනේ පාවිච්චි නොකරන්න හැබැයි එතන පාවිච්චි කරන්න ඕන නොකරන්න ඕනේ කියන්නේ සමහර ඒවා පාවිච්චි කරාම අර මනෝභාවය ඔස්සේ පුරුදු පුරුද්ද අනුව ගිහිල්ලා එක්ක ලෝභ ඇති කරගන්නවා නැත්නම් ද්වේෂ ඇති කරගන්නවා. ඒතකොට මෝහ තියෙනවම. ඒකෙන් අයින් වෙන්න. ඒතකොට චරිතාන්තක විස්තරේ කියයි. බුදුහාමුදුරු මෙතෙන්ද කියන්නේ සරියුත් මේ පාවිච්චි කරන්න ඕන ගන්ධ තියෙනවා පාවිච්චියට පුරුදු නොවෙන්න ඕන ගන්ධයන් තියෙනවා. ඊට පස්සේ කියනවා ජීවහා විඤ්ඤයයන් රසම්පියහං සාරිපුත්තු දිවිදේනවා දාන. සාරිපුත්තු මේ දිව කියලා එකක් තියෙන. මේ දිවෙන් බලන්ට ඕන රස තියෙනවා පුරුදු වෙන්න ඕනේවා තියෙනවා පුරුදු නොවෙන්න ඕනේ. පුරුදු වෙන්න ඕනේ කියලා නෑ. ඒ ඒකට ගියාම ලෝභ දෝෂ මොහ වැඩි වෙන තියෙන ලෝභ දෝෂ මොහ අඩු වෙනවා තියෙන. දිව කියන එකක් දන්නවා. ඔය කටේ තියෙන ඔය තොල් වලින් වට වෙච්ච අඟල් දෙකක් විතර පළලට තියෙන තව උස්සන්න පුළුවන් අඟල් දෙකක් උස්සන්න පුළුවන් හිලක් තියෙන ඕක ඇතුලේ තියෙන දිවක් කියලා එක. උගුරට සම්බන්ධලා තියෙන. එතකොට ඒක කතා කරන්නටත් උදව් වෙනවා වගේම අනිත්‍යයට රිදවන්ටත් <laughs> සපාවිච්චි කරනවා වගේම රසත් පාවිච්චි කරන්න පුළුවන් ওই දිවෙන්. ඒ දිවේ හපංකම ඒ දිවෙන් කරන්න තියෙන දේ ඒකයි. කෙරෙන්නේ වැඩිපුර ඒකයි. ඊට පස්සේ කාය විඤ්ඤයම් පොට්ටබ්බ්‍ය පොට්ටබ්බම්පි හංසාරි පුද්ද දුවිදේනවා දාන. මේ පොට්ටබ්බ කියලා කියන එක අපි දන්න ගෑවෙන જાති. හැමේ ගෑවෙන જાති. මේ කාය විඥාණයෙන් තේරුම් ගත්ත තේරෙන ස්පර්ශාවිය කියලා සංස්කෘතෙන් කියන පහස කියලා කියන. පහස කියනකොට ඒක සිංහලට කියන ස්පර්ශයට පහස නෙවෙයි. පහස කියලා කියන්නේ ශරීරයේ දැන් ඕන දෙයක් මේ පුටුවේ වාඩි වෙලින් කොට හරි මේස් වලින් හරි කන්නාඩි දෙක දාන කොට හරි මයික්‍රොෆෝන් එක කනේ තියෙනවා නම් ඒ හෙඩ්සෙට් එකේ ඒ විදිහට හරි ඕන විදිහට තේරෙන්න යාට. ඒකට තේරෙනවා ඒකට. හැමත. ඒකට කාය විඤ්ඤාණය කායායතනෙන් හැමෙන් දැනගතුටු පුට්ඨබ්බ සාරිපුත්ත දෙවිධයකට මං කියනවා සේවිතබ්බයි අසේවිතබ්බ. මනෝවිඤ්ඤයයන් ධම්මං. උතර ඔය අර පහ වගේම තමයි මනොත්. ඔය මනෝ වලින් දැනගත යුතු ධම්ම අදහස් සුදහස් වර්ග සිතිවිලි වර්ග මතකත් එක් මතක කියන ඒවා සංඥාත් එක්ක මිශ්‍ර වෙලා එන જાති තියෙනවා ඒ ක්‍යත් සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි දෙවිධයක් තියෙනවා නිතර නිතර ඒව ඔලුවට දාගන්නත් හොඳ ඒවා තියෙනවා දාගන්න දාගන්න හොඳ ඒවා තියෙනවා ඕන නැතිවක් තියෙනවා ඔන්න බුදුහාමුදුරේ මේ හය එතෙන්දි කියව දෙවෙනි සැරේට. අර කලින් හතක් කිව්වේ දැන් දෙක දෙසරයක් කිව්වා. අනේ භික්ෂුන් වහන්සේලාට කියලා දෙන්න ඕන වෙන්න ඕන මේක කියන්නේ බුදුහාමුදුර. අපි හේතුව කියලා දැනනේදනේ. ඒවන් උත්තේ ආස්මා සාරිපුත්තු මේම බුදුහාමුදුර කිව්වට පස්සේ භගවන්තං ඒතද බෝධි භාග්‍යතුන් වහන්සේට මේක කිව්වා. ඉමස්සකෝ අහම් භන්තේ භන්තේ මේ වහන්සේ කෙටියෙන් කියපු සංකිට්ඨේන භාසිතස්ස විත්තරේන අත්තං අවිභත්තස්ස ඒක අර්ථ බෙදලා පෙන්වුවේ නෑ තේරුම් බේරුම් කරලා මට මෙන්න මෙහෙම තේරෙනවා යථාරූපම් භන්තේ චක්කු විඤ්ඤයං රූපං සේවතු භන්තේ මොනෝ මොනෝ හරි ඇහැ ඇහැ චක්කු විඥානය ඒ ඇහැ ආයතනය. දැන් චක්ඛායතන කියලා පාලින් කියනකොට විතරක් මේක ධර්ම වෙන්න ඕනේ නැහැ. ඇහැ ආයතනය කිව්වත් තේරෙන්න ඕන කෙරෙන වැඩේ උක. මේ මැෂින් එක. ඒ ඇහැ ආයතනයෙන් හැබැයි මේ ධර්ම මේ 8න් පස්සේ නැත්නම් තා පැය දෙකකින් පස්සේ ආයෙ ඒක වෙන කෙනෙකුට කියන්නේ හොඳද? එහා ආයතනෙ කියලා. එතකොට ඒත් විතරයි වෙන විදියක්. එතකොට මේ එහා ආයතනෙන්ද තියෙන රූප තියෙන ඒවා බල බලා ඉන්නකොට මොනවා හරි අකුසල ධම්මා අභිවර්ධන්ති. ලෝභ දැන් මට තියෙන ලෝභ වැඩෙන හැටි ඇතුළේ මේ පොතේ ඕනේ නැහැ දැන්. මේ කතා කරන එක්කන හිතන්න ඕන ඒ ඒ භූතය තුලම ලෝභ වැඩෙන්නේ මොන මොන රූප බලනකොටද අකුසල ධම්මා විවද්දಂತಿ කුසල ධම්මා පරිහායන්ති අර අලෝභ දෝස සමෝහ වල වේගය අඩු වෙනවා නම් ලෝභ දෝස මෝහ වල වේගය වැඩි වෙනවා නම් ඒව රූපං චක්කු විඤ්ඤයං රූපං නසේවිතබ්බ අන්න ඒ විදිහේ මේ ඇස් ආයතනේ චක්ඛායතනේ චක්ෂුර් ආයතනේ බලන්ට ඕන රූප බලන්ට ඕන ඒවා තමයි නසේවිතබ්බන් ඒවා එක්ක සම්බන්ධතාව පවත්වන්න දෙපා ආයෙත් ඕන් කර කර බලන් දෙපා channel මාරු කර කර යදියා බලන්න දෙපා ඒක බලන්ට ආයන් දෙපා බෙල්ල කරකවල ආයෙත් ඒ දිහා බලන්න දෙපා හොඳ හෝ නරක ඕන එක පන්සලේදී වෙන්න පුළුවන්, භාවනා පන්තියේදී වෙන්න පුළුවන් ඕන එකේදී. යථා රූපං කෝපන භන්තේ චක්කු විඤ්ඤයයන් රූපං සේවතු අකුසල ධම්මා පරිහායන්ති භන්තේ මොන මොන හරි රූප වර්ගයක් මේ ඇහෙන් ඇස් ආයතනයෙන් බලාගෙන බලාගෙන බලාගෙන බලාගෙන යනකොට අකුස් බල බලා ඉන්නකොට අකුසල ධර්ම පිරිහෙනවා නම් ඒ කියන්නේ ලෝභ දෝෂ මෝහවල සැරබාල වෙලා ලෝභ දෝෂ මෝහ කුසල ධම්මා අභිවර්ධಂತಿ. ඒ වගේ අභිවර්ධනයක් පේනවා නම් තමන්ට තේරෙනවා නම් ඇතුලේ මේක වැඩෙනවා කියලා. දැන් චිත්තානුපස්සන, ධම්මානුපස්සන මේ වේදනානුපස්සනාවකින් තමයි මේක තේරෙන්නේ. ඊට පස්සේ ධම්මානුපස්සනාව. තම තේරෙන්නේ. તો චක්කු විඤ්ඤාණය රූප දැක්කහම වින්දන ඒකෙන් හිත වෙනස් වෙන හැටි කුසල පැත්තේ හෝ අකුසල පැත්තට විතරාග හෝ විත දෝෂ නැත්තම් සදෝෂ සරාග හෝ සදෝෂ වෙන්න පුළුවන් විමුක්ත හරි අවිමුක්ත හරි වෙන්න පුළුවන් කීකිය තේරෙනවා ඒක. ඔක්කොම එකට තේරෙනවා ඒක. එතකොට ඒව රූපං චක්විඤ්ඤයං සේවිතබ්බා මේ විදිහේ රූප ආයෙත් ආයෙත් බලන්ට වටිනවා ඉතියන්තං උත්තං ඉදමේචං පටිච්ච බුත්තං මට වහන්සේ කියව කිව්ව ඒ කාරණේ මෙන්න මේ සඳහා කිව්වා කියලා තමයි මට හිතෙන්නේ අපිට දැන් කෙටි කරන්න පුළුවන් දැන් අපි දන්න හින්දා වචන ටික හොඳද? සෝත විඤ්ඤයයන් සද්දම් පියං සාරිපුත්ත. සාරිපුත්ත මේ සෝත විඤ්ඤයේ සද්ද තියෙන්නේ ඇහැ ආය කන කන ආයතනෙන් දැනගත යුතු සද්ද ඒවා බලනකොට මොන හරි බලනකොට ලෝභ දෝෂ මොහ වැඩි වෙනවා නම් අකුසල ධම්ම අකුසල ධම්මා අභිවද්දන්ති ලෝභ දෝෂ මෝහ වල සැර වැඩි වෙනවා නම් ඒ වේගය වැඩි වෙනවා නම් ඒකේ කාන්දම් ශක්තිය වැඩි වෙනවා නම් ඒක වැඩිපුර පදිංචි වෙලා අනුශය පෝෂණය කරනවා නම් ඒකට අර බ්ලැක් හෝල්ස් වලට වගේ මැග්නට් පාවර් එක වැඩි කරලා දෙනවා නම් ඒ වගේ අයින් වෙන්න ඕනේ. දැසේවිත අබ්බන්. ඒතකොට ලෝභ දෝෂ මෝහ අඩු වෙලා යන්නේ වාගේ සේවිත අබ්බන්. එතකොට ඒකේ කෙටියෙන් සූත්‍රෙත් මෙතන පෙය්‍යාලන් දාලා කියලා තියෙනවා. ඝාන විඤ්ඤයං ගන්ධෝ සේවිතබ්බෝ න සේවිතබ්බෝ. දැන් දෛනික ජීවිතේදී තේරෙන්න ඕන ගා ඒවට ඇලුම් වල යන හැටි. එක එක වර්ගවලට ඒ මතකේ ඊට පස්සේ අලුත් වෙනවා. ඒ අලුත් තෙල යන හැටි තේරෙනක පාට. ඒ ලෝභ ඒතොර එක එක ගන්ධයන්ුත් එක්ක සම්බන්ධ වෙන සංඥා තියෙන ඒවත් එක්ක ඇවිල්ලා ලෝභ දෝෂම වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ තමන් පාචින් කොලෝන් වර්ගෙන්න පුළුවන් එහෙම නැත්නම් ලෝෂන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමහරට දත් බෙහෙත් වල දැනෙන සුවඳ පවා අපි හිතමු තමන් පාචි ළමා කාලේ පාවිච්චි කරපු හෙළ ඒ දීපේ ඉන්නකොට පාවිච්චි කරා නම් මොන හරි දත් බෙහෙත් වර්ගයක් ඒකත් එක්ක ඒ සුවඳත් එක්ක මතකේ යාතිනවා. කොලෝන් එකක් පාවිච්චි කරා නම් ඒකත් එක්ක එන මතකේ තියෙන. ඒතකොට ඒකේ ඒ විදිහට දැන් දැන් සමහරට හඳුන්කු එක සමහර හඳුන්කුපත් සුවඳ දැනුනහම පන්සල මතක් වෙනවා. සමහර දැනුනහම සමහරට මතක් වෙන්න පුළුවන් තායිලන්තේ හරි ඒවත් චීනේ හරි ඒව දැක්ක තැන් හරි. දැන් සාම්ප්‍රාන්ති වගේ දේවල් මතක් කරනකොට සමහරට ඉන්දියාවේ තමන් තමන්ගේ තැනක් මතක් වෙන්න පුළුවන්. මොනවා හරි ආයතනයක් මතක් වෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක ඇඳිලා ඇවිල්ලා ඒ ලෝභ දෝෂ මොහ වැඩි වෙන හැටි, දෝෂ වැඩි වෙනත් හැටිත් එහෙමයි. දැන් දුම් දුම් කියන ಜಾති ස්මෝක් කරන්නේ නැත්නම් සිගරට් සුරුට් වගේ දේවල් ඒ කට්ටියට ඒ ගඳ දැනනකොට ද්වේෂය ඇති වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ වගේ අයින් වෙන්නත් ඕන වෙනවා කියන්නේ ඒක. දැන් බල්ලු බලලු නැති පුරුදු නැත්තම් ඒ බල්ලු බලලු ඇති ඉන්න ගෙවල් වලට ගියාම ඒක ලොකු ගඳක් දැනෙනවා. ඒ ඉන්න අයට ඒක තේරෙන්නේ නැහැ. ඒ වගේ ඒ එතකොට ද්වේෂය එන්නේ ඉඳී තියෙනවා. ඒ වගේ ද්වේෂයෙන් ඉඳී තියෙනවා. ඒ ඒ වගේ ඒව ගන්ධ ගැනත් රස ගැනත් ඉගෙන ගන්න ඕන ගන්ධ ගැනත් ඉගෙන ගන්න ඕන. රසත් එහෙම. තමන්ගේ රස වලට ඒව යන හැටි. ජයම රස, කීක රසවත් එකත් එක්ක සම්බන්ධලා ලෝභ දෝෂ මොහ වැඩි වෙන හැටි තමන් දැනගන්න ඕන. ඒක තමයි බුදුහන් සාරිපුත්තාරේ ඒකේ කියන. ඊට පස්සේ කාය විඤ්ඤේ, ජීවා විඤ්ඤේ රස, කාය විඤ්ඤේ පොට්ටබ්බ හැම එක එක ඇතිල්ලින් තියෙන සමහර ඒවා අපි හිත මොන හරි එකක් දාගන්න දාගත්තා දැන් සිල්ක් වගේ ඇඳුමක් ඇඳගෙන තමන් තමන් ස්පර්ශ කරොත් එහෙම දැනෙන දැනෙන සුවය තව එක්ක සම්බන්ධ ලෝභ දොසුම වැඩි වෙන්න ඉඩ තියෙනවා ඒ වගේ වාහනයක් වුණත් එහෙම තමන් බාදුන්නේ ඊළඟට විරුද්ධ ලිංගිකයන්ගේ ස්පර්ශ වුණත් එහෙමයි ඒ දරුවන්ගේ ස්පර්ශ වුණත් එහෙමයි ඒවා රාගම නෙවෙයි මේ අර ගුරුසුනේ වාත්සල්ලේ කියන රාගෙන් දෙන්නේ ඒ වගේ එක එක වර්ග තියෙනවා මේ කාය විඤ්ඤායේ જાතිත් එක්ක. එතකොට ඒවා විතර නිතර කරාම අර අර ඊට පස්සේ චිත්ත භාවය වෙනස් වෙන්නේ. චිත් මනෝ ගන්නවා චිත්ත භාවය වෙනස් වෙනවා ධම්මවල වේදනානුපස්සනාවට තේරෙන පටන් ගන්නවා ලুকু පටිච්චසමුප්පාද ධර්මතාවයකටම යන්න පුළුවන් ඊට පස්සේ මනෝවිඤ්ඤයයන් ධම්මං පහන් සාරිපුත්තු දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බන්ති ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්චුත්තං භාග්‍යතුන් වහන්සේ බන්තේ භාග්‍යතුන් වහන්සේ විසින් කිව්වා මේ මනෝ කියන එකෙන් මනෝ ආයතනයෙන් මනෝ ආයතනයෙන් තේරුම් ගන්නට ඕන මනෝ ආයතනේ අපි දැන් කියන ඔළුව හරහා එන જાති කියන්නේ ඔළුව හරහා ඇවිද කියන යන්නේ සිතිවිලි වර්ග සංඥාව තමයි ඒක වෙන්නේ ඒකට මෙමරි එකක් ඔය ඇතුලේ කරකෙන්න පටන් ගන්නවා ඒක ආව මනෝ එකට ඒ ධම්ම ආව ගමම්ම ඒක අනිත් එකක් වගේ දැන් හඳුන් කූරක් නහයට යනවා සිගරට් එකක් සුරුට්ටුවක් මේ නහයට යනවා වගේ දැනෙනවා දිවෙට සම්බෝලයක් හොද්දක් සූප් එක රස බලන අයිස්ක්‍රීම් රස බලන යෝගට් රස බලන වගේ වෙන්නේ පේන්නේ නැහැ ඒක දැන් සෝපාවේ අත අතුල්ල කාය විඤ්ඤාය පොට්ටබ්බ දකින්න පුළුවන් මනෝ විඤ්ඤාය එකත් එක්ක දැනගන්න ලේසිම විදිය තමයි සංඥාවක් එක්ක ඉන්නේ. සංඥාවේ එක ඒක ගත්ත සංඥාවක් වෙනවා. ඒ සංඥාවත් එක්ක ආපු වින්දනේ එනවා ඊට පස්සේ. ඒක අද මතක් වෙන්න ඕන. තින්නම් සංගති පස්සෝ පස්ස පච්චා වේදනා යං වේදේති සංසංජානති යං සංජානාති තං විතක්කීති ඔන්න ඔක්කොම ඇඳිලා එන්නේ එතකොට ඊට පස්සේ තමයි ඒ ඒ ඒකට අහු වෙන ඊට පස්සේ ඒක තමයි වෙන්නේ ඒතර මනෝවිඤ්ඤය ධම්ම තියෙනවා සේවිතබ්බම්පි අසේවිතබ්බම් යථාරූපම් භන්තේ මනෝවිඤ්ඤයන් ධම්මං සේවතු අකුසලා ධම්මා අභිවද්දන්ති අර ලෝභ දෝෂ මෝහ කියලා අපි අකුසල කියන එක දාමු. එතකොට ඒ අන්හෝසම් කියන જાති වල සැර වැඩි වේගෙන වැඩි වේගෙන එනවා නම් හිත ඇතුලේ. එතකොට ඇඩ්‍රනලින් ඒක මතුවෙන හැටි දැනගන්න ඕන. බඩේ හුඟක් වෙලාට තේනවා. රාග වෙනකොට බඩේ තේරෙනවා, ද්වේෂ වෙනකොට ඔළුවේ පපුවේ තේරෙනවා. මෝහ වෙනකොට තේරෙන්නේ නැහැ මොකක්වත්. ඒක තමයි අදුක්කම සුඛයත් එක්ක ඒක මිශ්‍ර වෙලා යන්නේ. ඒක තේරෙන්නේ නැති හින්දා. අවිජ්ජාවත් එක්ක මිස වෙන්නේ ඒකයි. අකුසල ධම්මා අ비වඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ. ඒ මොනවාරි සංඥා ඔළුව හරහා ඇවිදේ කියන යනකොට සිටිවිලි වර්ග කුසල ධර්ම අඩු වෙලා යනවා නම් අකුසල ධර්ම වැඩි වෙනවා නම් ඒව රූපෝ මනෝ විඤ්ඤේ යා ධම්මෝ නසේවිතම් මෙන්න මේ මේ වර්ගයේ මනෝ විඤ්ඤේ ධම්ම වැඩි පුරුදු ඔළුවට ගන්න එපා නිතර නිතර එන්ට දෙන්න එපා ඒ පාවිච්චි කරන්න එපා. ඒ පාචික වචන එච්චර හොඳ නෑ. සේවි තබ්බෝ තබ්බ කියලා කියන්නේ නොකලොත් හොඳයි. ඒ අදහස කියන බුදුහාම. එතකොට උන්වහන්සේ දැන් අපිලාද උපන්දා ඉදන් බුදුහාමුදුර ළඟට සම්බන්ධ කරපු නිසා කියන කොයිකත් අපි පිළිගන්න ගැතියක් තියෙනවානේ ඇත්තට හරි බොරුට හරි දැන් බුදුහාමුදුරට ඒ කාලේ ආවේ මේක අහලා මින් මින් අලුත් කෙනෙක් සිද්ධාර්ථ කියලා කෙනෙක් ඇවිල්ලා ඉන්නම් මේ ශාක්‍ය වංශයෙන් එයා මෙන්න මෙහෙම කියනවා ඒ නිසා අපි ගිහිල්ලා අහමු බලමු මහාන වෙනවා බලනවා ඒකට බුදුහාමුදුර මුලින් නම් කියලා දෙන්න ඕන ඒ කාලේ දැන් කාලේ වගේ පොත් මුද්‍රණය කරලා රතු පාට පොත් මේ DVD CD මොකුත් තිබුණේ නැහැ ඉතින් ඒකින්ද බුදුහාමුදුරට කියලා දෙන්න ඕන මෙන්න මේවා කියලා. ඒකට ඒ කට්ටිය ඇබ්සෝබ් කරගන්න ඉන්න අය. ඒ කට්ටිය ලක්ෂය ඇත්තේ මේ පොත් නැතිඳම තමයි ඒ කට්ටිය අපට වඩා ෆෝචුනේට් වෙන්නේ. එතකොට යතන් උදාහරණ කියන මේ මනෝවිඤ්ඤීය ධම්මත් නැසේවිතබ්බය තියෙනවා. අර කුසල අකුසල කිය ලෝභ දෝෂ මොහ එතකොට ඒත් ඒකෙන් බලන්න වෙනවා. නැත්තම් කායින් හරි කච්චාන හාමුදුරන්ගෙන් අහන්න වෙනවා. සාරිපුත්ත හාමුදුරන්ගෙන් හරි. ඉතින් ඒකින්ද ඒ ඇත්තන්ට සරිත්හඳු ආයෙත් කියලා දෙනවා. බුදුහාමුදුරු ඇත්තන්ට ඒක කිව්වහම. මෙන්න මේකයි කියලා. එතකොට ඒ ඇත්තෝ බුදුහාමුදුරගෙන ආදරෙන් ආවේ. මං කියන්නේ බැතිසිතෙන් ශ්‍රද්ධාවෙන්මනේ ආවේ. නිසා ඒ කට්ටිය මේකයි හොඳට උරාන හැබැයි නෙන්නම් කියලා. ඒතර පොතක නෑනේ ආයි කොහෙවත් ඉතින් මේක මෙන්න මේ වෙනවා මේන සේවිතබ්බා සේවිතබ්බන් කියලා දැනගන්න එහෙම නෑ එකක් කතාව. අර ඒ වෙලාවට කවදාවත් අහලා නැ මේක කියනවා අලුත්ම දෙයක් ඒතොර මේ පණිවිඩයේ බුදුහාඳුරන්ගේ. අන්නේ අලුත් බවට අපි එන්න ඕන. මේ කලින් අහලා නැහැ. දැන් නම් අපිට මතක් වෙනවා මේකේ අර ඇත්තම් දවසක් කීවා අපි අරෙහිදි මෙහෙම ඇහුවා ඉතින් මෙහෙම ඇහුවා මේ සූත්‍රය අරයගිනුත් ඕවනේ ඔළුවට එන්නේ. ඒ නිසා දැන් සවැත් නුවර සාවත්ති නගරයේ අර ජේතවනාරාමේදී සරියුත් හාමුදුරුවෝ එක පැත්තකින් වාඩිලා බොහොම බැතිබර් සිතින් ඉන්නවා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන අනිත් භික්ෂුන් වහන්සේට මේක තෝරලා දෙනවා සරිත්තාන්ති. ඒ එතන එතන මේ කලාලයක් කියලාගෙන පච්චඩියක් කියලාගෙන මේ සෙදි ගැල්ලක් කියලාගෙන වාඩි වෙලා ඉන්න මේ කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ මනෝවිඤ්ඤේ ධම්ම කුසල වැඩෙනවා තියෙනවා නම් බුදුහාමුදුරුවෝ සරිත්තාම කියන බන්තේ මේ ඒ කුසල ධර්ම වැඩි වෙන මනෝවිඤ්ඤය ධම්ම සේවිතබ්බයි. එතකොට ඒක කිව්වහම පස්සේ බුදුරජාණන් වහන්සේ සාදු සාදු සාරිපුත්ත සාරිපුත්ත බොහොම සාදු බොහොම හොඳයි සාරිපුත්ත බොහොම හොඳයි කියලා කීප එකම ආයෙත් බුදුහාමුදුරු සරිත්තාම කියපු දෙය කියනවා. ඒක තමයි දෙවෙනි කොටසට තියෙන්නේ. දැයි අපට ඇහෙන්න බුදුබණ කියන්නේ සම්මා සම්බුදු සරණයි. දෙවන් සරණයි. හොඳයි සඳහන් මිත්‍රනි මම සඳහන් මිත්‍රන්ට ආරාධනා කරනවා සාකච්ඡාවකට පිට වෙන්න. ડોક્ટર මාධව හැමෝටම තෙරුවන් සරණයි මම ගිය සතියේත් සහභාගී වෙච්ච එක පාඩුව මට තේරෙනවා ඇත්තටම මේ ඇත්තටම මේ අපේ සත්‍යතුමා හොඳ ආරම්භයක් ලබා දුන්නා. මේ මම මෙතන ඇත්තටම මේ සේවිකත්ව අසේවිකත්ව අපි තව චූට්ටක් සාමාන්‍ය අපි මන භාවනා ජීවිතෙන් ගත්තොත් අපි යම් කිසි දෙයක් මෙතන ඇත්තටම කියන්න අදහස් කරන්නේ මේ කුසල සිත්වල අපි දිගටම පවත්වගෙන ඉන්නකොට අර අකුසල සිත් එන එක නවත්ත ගන්න පුළුවන් මේක ටිකක් ගැඹුරටම භාවනා කරගෙන යන කෙනෙකුට තමන්ට තේරෙනවා තමන් මේ කුසල ඒ කියන්නේ අර විරිය හතර ගත්තොත් අනුප්පන්නානං අකුසලං ධම්මානං අනුපාදාය ඔන්න ඔය විරිය හතර ඇති කරගන්න Tamanට හොඳට ශක්තිය ලැබෙනවා මෙන්න මේ කුසල ධර්ම වල ඒ කියන්නේ මේ සේවිකබ්බ ධර්ම වල අපි හිතියොත් සේවිකබ්බ ධර්ම වල අපි නැතුව සේවිතබ්බෙම හිටියොත් අපි යම් යම් දුරකට මේ මෙන්න මේ අර මම හැම වෙලේම මතක් කරලා දෙන්නේ දානයකට පස්සේ කවුරු හරි දානයක් වෙලාවේ කවුරු හරි බයින් එකයි පාවදී අපිට ඒ විදිහටම බයින් එකයි අතර යන්න සේවිතබ්බ සේවිතබ්බ. ඒ කියන්නේ මම පාරේ යනකොට මම දැනගන්න ඕන මට මෙන්න මේ මේ මේ වගේ දේවල් එන්න පුළුවන්. ඒක නිසා මම සූදානම් වෙලා යනවා. මෙන්න මේ මේ වගේ එතකොට මම දැන් මෛත්‍රියෙන් ගියොත් නැත්නම් කරුණාවෙන් ගියොත් අවධානයක් දුන්නා වගේම තමයි මොකද අපි අපි ඒ එන අවස්ථාව අනුව අපේ දානයක් දෙනකොට අපේ හිත පිරිසිදුයි ළඟපාතේ ඉන්න කට්ටියත් හොඳයි එතකොට අපිට අර හොඳ ධර්මයන් තමයි සේවනය වෙන්නේ හැබැයි පාර යනකොටත් අපි ඕකම තමයි කරන්න ඕන. මොකද පාරේ යනකොට හරෙන් හෝන් ගහනවා, මෙහින් මේවා කරනවා. අපේ හිත ටිකක් කලබල වෙලා. අපේ හිත ටිකක් අර ඒක පැත්තට ඇදිලා යන ගතියක් තියෙනවා. ඒ කියන්නේ අසේවිතබ්බ ධර්ම වලට අපිට තරහ යෑම, ලෝභය, දේශය අපි වටපිට බලනකොට ලස්සන ඇඳුම් එල්ලලා තියෙනවා. ඒ වගේම ලස්සන දේවල් වටේ පිටේ මේ තියෙනවා. ඕ නිසා අපිට අර අසේවිතබ්බ කියන්නේ අපි පුරුදු කරන්න ඕනේ නැති ධර්මයන් පුරුදු වෙලා ඉන්නකොට මොනවා හරි දෙයක් ආවම අපි ඒක පාරණයක අල්ලගන්න අමාරු තත්යකට යනවා. ඒක නිසා මේ මෙතන විස්තර කරලා දෙන විදිහට අපි හොඳ සිතුවිලි වල අපි හිත තියාගත්තොත් අපිට ඒක පුරුද්දක් වශයෙන් මේක ඇත්තටම අපිට යම්කිසි මාර්ගඵලයක් ලබා ගන්න බැරි වුණා යම්කිසි විදියකින් හොඳට මතක තියාගන්න බුදුහාඳුරෝ කියන්නේ අන්තිම මොහොතේ මරණ මංචකයේදී එක්කෝ බුදුහාඳුරෝ මතක් කරගන්න එහෙම නැත්නම් ධර්මය මතක් කරගන්න එහෙම නැත්නම් සංඝයා වහන්සේලා මතක් කරගන්න තුනුරුවන් මතක් කරගන්න යන තැනක මේ සුගතියක තමයි යන්නේ කියන එක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකම තමයි වෙන්න ඕන මේ අපි හැම දෙයක්ම කරන්නේ. අපි හැම වෙලේ මේ අපේ ටාගට් එක මම හැමදේම මතක් කරන්නේ අපේ ටාගට් එකට අපි කොහොමද බැරි වෙලා කරන්නේ. අපි හැමෝම අස්සේ තියාගන්න ඕන මේ ඉහළට ගත්ම හුස්ම පහළට දාන්න අපි ඉන්න එකක් නැහැ කියන தත්ත්වය අපි හොඳට වටහාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ මැරෙනවා කියන එක දැන් වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්, මාසෙකින් වෙන්න පුළුවන්, අවුරුද්දකින් වෙන්න පුළුවන්, තව අවුරුදු ගාණකින් වෙන්න පුළුවන්. හැබැයි අපි යම් කිසි විදියකින් අපිට ඒ தත්ත්වය ආවොත් අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එක. ඔය මරණ සංඥාවෙම වඩන කෙනෙකුට හරියට මං හිතන්නේ ඒ කියන්නේ අපි ඕනම දෙයක් බලන්නකො. අපි ඕනම දෙයක්. එතන මේ මම කියන්නේ සේවිතබ්බ සේවිතබ්බම තමයි ඇත්තටම මරණය අපි සේවනය කරලා තියෙනවා නම් මරණය අපි නිතර නිතර පුරුදු කරලා තියෙනවා නම් අපිට මරණවා කියන එකත් ඇත්තටම ලොකු දෙයක් වෙන්නේ නැහැ. අපි දැන් ටිකට් ගහන්න ගියාම අපි රිහර්සල් අපි මොන හරි නාට්‍යයක් රඟපාන්න ගියාම රිහර්සල් යනවා ඒ කියන්නේ පුරුදු වෙනවා ඊට පස්සේ අන්තිමටම ඒ ඇඳුම් ඇඳගෙනම රිහර්සල් එකක් කරනවා අන්න ඒ වගේ මේ මරණය මරණ මොහොත මේ හැම දෙනෙක්ම ඇත්තටම අපේ ටාගට් එක වෙන්න ඕන මැරෙන මොහොතේ හරියි මැරෙන මොහොතේ හැටි මම අර තුන් ගුවන් සීකරගෙන සතියෙන් ඉඳගෙන මෙන්න මේක යම් දුරකට ගෙනියන්න තමයි මේ බලන්න ඕන. අනිත් එක අපි මෙතන මතක් කරලා දෙන්න ඕන මම හිතන්නේ අර දැන් මෙන්න මේ මේ ආයතන වල දැන් බුදුන්තුරු මෙතන කියන්න හදන්නේ මේ මිනිස්සෙක් විදියට වෙන්න මේ මේ දේවල් ඒ කියන්නේ මිනිස්සයාට පේන දුර මිනිස්සයාට පේන දේවල් ඒ කියන්නේ අපිට අපි මොකටම දන්නවා අදුස්සමාන දේවල් අපිට බල්ලෙකුට පේන දේවල් අපිට පේන්නේ නැහැ බල්ලෙකුට පිරේතෙක් යක්ෂයෙක් පේන්න පුළුවන් අපිට ඒවා පේන්නේ අන්න ඒ වගේ මේ භාවනා කරගෙන යනකොට අන්න ඒ தත්වයක් Tamanට අවබෝධයකට එනවා මෙන්න මේ මිනිස්සෙක් වීම නිසා අපේ විඥානය යම් කිසි දුරකට අපේ මේ දැනීම අපේ මේ රේන්ජ් එකකට දැන් අපි හොඳටම දන්නවා විද්‍යාවෙන් අපේ සෝතය ඒ කියන්නේ අපි අහන දේවල් 20 Hz to 20000 Hz අතර සීමාව තමයි අපිට ඇහෙන්නේ සුළු ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ ඊට වැඩි තීව්‍ර ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ. ඒක භාවනා කරගෙන යනකොට සමන්ත වැටහීමක් වෙනවා මීට මීට අමතරව. ඒ කියන්නේ අර තමන් යම් කිසි රේන්ජ් එකකට මේ මිනිස්සෙක් වීම නිසා තමන් ලිමිට් වෙලා තියෙනවා. එතනින් ඉස්සරහට ගියත් මෙන්න මේ මෙන්න මේ වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. මම මේ පොඩ්ඩක් මතු කරලා දෙන්න හදන්නේ මේකේ මේ මොනව කරත් අන්තිමට මේ දුකෙන් කෙලවර වෙන එක තමයි අපි බලන්න ඕන මම හිතන්නේ. අපි ඉස්සරහට මේව ගැන තව ටිකක් ඉස්සරහට මේ තාම මේ සූත්‍රයේ මුල මේ බුදුහාමුදුරන්ගේ හැම දේශනාවක්ම අපි හොඳට මතක තියාගන්න ඕනේ හැම දේශනාවක්ම ඇත්තටම නිවනටම අරමුණු කරලා කියන්නේ අන්න ඒකයි අපි මෙතන බලාපොරොත්තු වෙන්න ඕන මේ අර මම කියුවා වගේ Taman ටිකක් දුරට භාවනා කරගෙන යනකොට මෙන්න මේ ආයතන වල මේ ආයතන යම් කිසි විදියකින් මිනිස්සෙක් වීම නිසා අපිට ලිමිට් වෙලා තියෙනවා. ඒක තවදුරටත් දිහිල් කරගත්තොත් අපිට දිබ්බ සෝත දිබ්බ චක්කු වගේ පස්සකට ඇවිල්ලත් අපිට මේක බලන්න පුළුවන්. ඒ බැලුවත් අන්තිමට ඒව පවතින්නේ නැහැ. අර ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්වයට සමන්ට මේක අර විඤ්ඤාණ විඤ්ඤාණ විඤ්ඤාණාචාස් මේ වගේ ඒ කියන්නේ මේ මොන විඤ්ඤාණයක් මට දැනුණත් මේ විඤ්ඤාණයක් අනන්ත කරලා අන්න ඒ වගේ මේ අනන්ත විඤ්ඤාණය තුලත් මේකේ ගන්න දෙයක් නැහැ කියන එක. අපි හැම වෙද්දම දැනගන්නේ විඤ්ඤාණයෙන් මේ අපි මොන මොනවා ආවත් අපිට මේ පේනවා කියලා කිව්වත් ඇහෙනවා කියලා කිව්වත් ඒ ඔක්කොම අපි දැනගන්නේ අපේ විඤ්ඤාණයෙන්ම තමයි. මේ විඤ්ඤාණය යම් කිසි ආශයකට දාන්නේ නැතුව ඕක අනන්ත කරත් අපිට මේ හම්බ වෙන දේවල් කල්පවතින්නේ නැහැ. යම් කාලයක් තිබිලා විපරිණාමය වෙලා නැති වෙලා යනවා. ඒ වගේ ධර්මතාවයකට සමන්ට අවබෝධ කරගන්න අවස්ථාව ඇත්තටම එනවා. මේ ජීවිතය කියන අ කියන්නේ මෙන්න මේ මේ ධර්මවල ඉඳීම නිසා ඇත්තටම මේකෙන් වෙන්නේ අපි මුලදී කල්පනා කරලා බලන්න අපි කුසලයේ යම්කිසි දුරකට ඉන්න හදනකොට අපේ මේ සංඥාවල් අපි ඇත්තටම කරන්නේ මේ ජීවිතේ අපි කරන්නේ එදා ඉඳලා අද වෙනකන් කරපු දේවල් බලන්න අපි මේ වේදනාවලට අගයන් දීපු ඒවා නේද අපි කරගෙන යන්නේ අපි යන්නේ යන උදාහරණයක් මම හොඳ උදාහරණයක් ගන්න අර පොඩි කාලේ අපි සෙල්ලම් කාර් වලට කැමතියි. දැන් අපිට සෙල්ලම් කාර් එකක් දුන්නොත් අන්න ඒ ඒ தত্ত্ব Taman වටහා ගන්න. මෙන්න මේ මම කියලා මේ අල්ලගෙන ඉන්න මම අවුරුදු 5න් 5ට වගේ එක එක වේදනාවල් පස්සේ දුවනවා මට අර ඉස්සර වේදනාව නෙමෙයි දැන් තියෙන්නේ. අන්න මෙන්න මේ සංඥාවල් වලට මේ වේදනාවල් වලට අගය දෙන්නේ සංඥාවල් වලින්. දැන් මම මෙහෙමයි ඉන්නේ. දැන් මම අවුරුදු 45ක 50ක මිනිස්සෙක්. මෙන්න මෙහෙමයි මං ඉන්න ඕන ළමයි හදාගෙන ඉන්න ඕන. ඕව ඔක්කොම එක එක සංඥා. නැත්තම් මේ සමාජයෙන් මට අරව අරව කියයි මේව කියයි අවලාද පටවයි පොලිසියෙන් මාව අල්ලගෙන යයි මේ වගේ අර කරප්ෂන් කරොත් මම සමාජයෙන් අවලාද ලබයි ඔන්න ඔය වගේ අපි සීමාවකයි මෙන්න මේ සංඥාවලට අපි අගයන් දීලා තියෙන්නේ. මෙන්න මේ හැම සංඥාවක්ම ඉපදිලා ඒ කියන්නේ ස්පර්ශය නිසා හටගෙන සංඥාවල් ඔක්කොම සංවේදනා සංඥා ඔය ඔක්කොම ටික චේතනාව ඔක්කොම වෙන්නේ ස්පර්ශය නිසා මේ ස්පර්ශයන් නිසා හටගෙන දෙයක් ඒ ස්පර්ශය නැති වෙනකොට නැති වෙලා යනවා මෙන්න මේ වගේ අගයන් මම වැඩිපුර අගයන් මං එන්නේ එන්න අඩු කිරීම. ඒ කියන්නේ කුසල පක්ෂයේ ඒ දේවල් වැඩි කිරීම තුළින් අර මේ එක එක ශනිකව එන අකුසල පක්ෂයේ එන සංඥාවන් වලට වේදනාවලට දෙන අගයන් අඩු කිරීම තුළින් අපිට මේ ධර්මයේ ඉස්සරහට යන්න පුළුවන් කියන එක තමයි මට වැටහෙන්නේ මම තව අවස්ථාව දෙනවා ජයකුමාරට ඉන්නවා තමයි ගොඩාක් කට්ටිය ඉන්නවා කියලා ඒ ඒ කට්ටියට මම අවස්ථාව දෙනවා මේ තව මේ ගැන සාකච්ඡා කරන්න සම්මා සම්බුද්ධ හොඳයි සම්මා සම්බුද්ධ සරණයි ડોક્ટર මාදව කල්යාණ මිත්‍රෙන්ට කිසියම් ප්‍රශ්නයක් අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවද තවත් අයට අපි කතා කරන්නා වූ සේවිතබ්බ සේවිතබ්බ සූත්‍රය සම්බන්ධ කරගෙනම සාකච්ඡාවක් දෙන්න වෙනවා නම් කල්ලාන මිත්‍රින් තියෙනවා තව අදහස් ප්‍රශ්න? ඒරන් සම්බන්ධවත් මාත්‍ය. හොඳයි. මම හිතනවා සත්‍යතුමා දීපු ආරම්භයත් එක්කම ડોක්ටර් මාදවත් ගොඩාක් ප්‍රදේශයක් ආවරණය කළා ඒ සේවිතම්බ සේවිතම්බ කියන කාරණා දෙක යටතේ මට පෞද්ගලිකව ප්‍රායෝගිකව දැනෙන දෙයක් තමයි ඇත්තටම දැන් අපි හුඟක් වෙලාවට හිත හදාගන්න එහෙමත් නැත්නම් හිත දියුණු කරගන්න ඒ කියන්නේ අකුසල පැත්තට නොඇටි කුසල පැත්තේ තියාගන්න උත්සාහයක් යෙදෙන වෙලාවේදී ඒ කියන්නේ බණ භාවනා වලට යොමු වෙන්න හරි බණ අහන්න ඒ ඒ විදිහට යොමු වෙන අවස්ථාවලදී මුගක් වෙලාවට සමාජීය වශයෙන් හරි එහෙමත් නැත්නම් තමන්ගේ පාළුව මකා ගන්න හරි කියලා යම්කිසි විදිහකින් යම් යම් විදිහේ රූප බලන්න එහෙමත් නැත්නම් සින්දුවක් අහන්න ඒ වගේ දේවල් දිහාම දැනෙන දෙයක් තමයි ඒ පස්සපසේ යෑමේ ප්‍රවණතාවය වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ දැන් හදිස්සිය හරි විශේෂයෙන් දැන් චිත්‍රපටයක් වගේ දෙයක් එහෙමත් නැත්නම් කෙටි කාටුන්යක් වගේ දෙයක් වුණත් දැක්කොත් ඒකේ යම්කිසි රසයක් දැනුනහම ඒ පස්සේ යන ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ අර අපි සේවනය කළ යුතු පැත්ත ගැන වැඩි උනන්දුවක් ඇති නොවෙනවා කියන එක. ඉතින් ඒක නිසා අපිට ප්‍රායෝගිකව හිතන දෙයක් තමයි පුළුවන් තරමින් අපේ සිතේ පාලනයක් ඇති කරගත යුතුමයි මේ ඉන්ද්‍රිය සංවරය කියන එක. මොකද ඉන්ද්‍රිය සංවරය නැතිකොට තමයි ලොකු විශාල ප්‍රශ්න රාශියකට අපිට මුහුණ දෙන්න වෙන්නේ. ඒ වගේම අපි මේ සාමාන්‍ය හිත සංසුන් කරන කියන්නේ යම් කිසි උත්සාහයක් ගන්නවා නම් ඒකට ලොකුම බාධාවක් වෙනවා කියලා ඉන්ද්‍රිය අසංවරය නිසා. ඉතින් මෙතන බුදුසජාණන් වහන්සේ යම් කෙනෙකුගේ මානසික මට්ටම ඉහළ තලයකට ගෙන එන්න නම් දෙන හොඳ ඒ සඳහා දෙන හොඳ අවවාද කීපයක් හැටියට තමයි මට පේන්නේ මේ කළ යුතු දේවල් නොකළ යුතු දේවල් ආශ්‍රය කළ යුතු දේවල් ආශ්‍රය නොකළ යුතු දේවල් කියන ඒවා වෙන් කරලා දීලා මේ ආකාරයෙන් විස්තර කරලා දීපු එක හොඳම අපිට පාඩමක් හැමෝටම ගන්න පාඩමක් මම හිතන්නේ මේ තරම් දුරට අවශ්‍ය වෙයි කියලා සිත දියුණු කර යම් කිසි මට්ටමකට දියුණු කරලා තියෙනවා නම් නමුත් ඒ දියුණු කරපු සිත උනත් පහත් මට්ටමකට එහෙමත් නැත්නම් අඩු මට්ටමකට වැටෙන්න පුළුවන් මේ අසේව සේවනය නොකළ යුතු දේවල් සේවනය කිරීමෙන් කියන එක. ඉතින් ඒක තමයි මම ගත්ත මේකේ ලොකුම පාඩම. කුලුවන් තරම් ආශ්‍රය නොකළ යුතු දේවල් සේවනය නොකළ යුතු දේවල් වලින් ඈත් වෙන්න ඒවා අපේ රාග ద్వේෂ මෝහ වැඩි කරනවා නම් එයින් ඈත් වෙන තරමට අපිට අපේ ගමන බොහොම නිරවුල් කරගන්න පුළුවන් කියන එක තමයි සඳහන් කරන්න තියෙන දරුවත් මහත්මයා සේවන් සර්ණ. සේවන් සර්ණයි. සේවන් සර්ණයි. සේවන් සර්ණයි. මම කියන්නේ ටිකක්. සේවන් සර්ණයි. කිසිදු බොයගොඩ මහත්මිය සම්බන්ධ වුණේ දැන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අපි සාකච්ඡාවේ දැන් පැයක් හමාර කරා. මයික් එක මියුට් කරලා සම්බන්ධ වෙලා ඉන්න. සේවිතබ්බ සේවිතබ්බ සුත්. හොඳයි මියුට් කරගන්න. සේවිතබ්බ සේවිතබ්බ සූත්‍ර දේශනාව සාකච්ඡාවට අරගෙන ඉන්නේ. දැන් අපි සාකච්ඡා වාරේ දැන් ඉන්නේ. නිසා මයික් මියුට් කරගන්නවා. අපි පස්සේ එන අදහස් වලට එකතු වෙන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා බුද්ධියටත් අනිත් හැම දෙනාටමත්. මේ ඉතින් ජයන්ත මහත්මයා අපිට පැහැදිලි කරලා දුන්නා මතක් කරලා දුන්නා අපි මේ කිසියම් කිසියම් දේවල් වල తాවකාලික සුඛයක් සඳහා යොමු වුණත් ඒ සඳහා නිරන්තරව පසුව සම්බන්ධ වෙන ගතිය වැඩි වෙන සම්භාවිතාවයක් හැකියාවක් තියෙනවා කියන කාරණාව එයින් බාධාවක් වෙනවා කියන්නේ ඒ අනුව මේ මම මේ බුද්ධ රූපයක් මේ මම වෙන තැනකට ගෙනියනවා නෙමෙයි බුද්ධ රූපයක්. මගේ මේ කාමරේ තියෙනවා මේ මේ මේ පුංචි පුංචි බුදු පිළිමයක්. මේ මේ මේ මේ මේ දැකීම සේවනය කළ යුතු ධර්මයක්ද අසේවනය කළ යුතු ධර්මයක්ද? එහෙම නම් ධර්මයක් කියන්නේ නෙවෙයි සේවනය කළ ධර්මයක් නෙවෙයි සේවනය කළ යුතු දෙයක්ද? අසේවනය කළ යුතු දෙයක්ද? පොඩි ප්‍රශ්නයක්, කෙටි ප්‍රශ්නයක්. ඕනෑ ප්‍රශ්න උත්තර තුනක් උනත් කමක් නැහැ. මේ සේන මහත්මයා ඔබතුමා හිතන්නේ කොහොමද මේ මගේ කාමරේ තියෙන බුද්ධ පිළිමේ පුංචි මම මේ නිතර බැලිය යුතු දෙයක්ද නුඹ බැලිය යුතු දෙයක්ද තෙරුවන් සරණයි. ඒකට මට කියන්න තියෙන නම් ඒක ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන එක. ඒ කියන්නේ බුදු පිළිමය නිසා තමුන්ගේ සිතේ නික්ලේශී සිතක් ඇති වෙනවා නම් ඒක සේවිතේ කළ යුතුයි. නෙක් ක්ලේශ සිතක් ඇති වෙනවා නම් හරියට දේවදත්ත හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ දැක්කහම තරහක් ඇති වුණා වගේ ඒ විදිහට අවස්ථාවේදී ඒක සේවනය නොකළුත දෙයක්. එතකොට ඒක බලන්න ඕනේ ඒ බාහිර මිම නෙවෙයි බාහිරින් තියෙන ඒ රූපේ බුද්ධ පිළිමේ හරි වෙන දෙයක් හරි නෙවෙයි තමුන්ගේ සිතේ ඇතිවෙන සිතවිල්ල දිහායි බලන්න ඕන කියන එකයි මට තේරෙන්නේ. ඒ සිතවිල්ල කෙලෙස් සහිතද කෙලෙස් රහිතද කියලා. ඒක බැලීමෙන් තමුන්ගේ සිතේ කෙලෙස් වැඩෙනවා නම් ඒක බැලිය ඒක නිසේවි අසේවිතබ්බයි. Eh, කෙලෙක්ස් eh, නැතුව නික්ලේශී සිත් වැඩෙනවා නම් ඒක සේවිතබ්බයි කියන එකයි මට දෙන්න තියෙන උත්තරේ. ත්වන් සර්ණයි. ත්වන් සර්ණයි කියන මාතය බොහොම පිං බොහොම බොහොම හොඳයි. බොහොම eh, කල්පන තේරුණා. Ah, එහෙමනම් මේ බුද්ධ පිළිමේ මගේ කාමරෙන් මම පැත්තකට ගිහිල්ලා තියන්න වටිනවද? දැන් ඕක දැන් සංස්කෘතියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා අපි එකේ අර ජෙනරාල් කෙනෙකුට ලැබෙන ස්ථා එකක් වගේ මගේ මගේ බෞද්ධකම මම මගේ බෞද්ධකමට පදක්කමක් හැටියට මම පාවිච්චි කරනවා නම් ඒක සත්‍යයක් විතර ඒක එතනින් අයින් කරලා තියලා බලන්න කොහොමද කියලා. ඒ අර දැන් අර සේන මහත්තයා කිව්වා වගේ ඒක ඒක මොනහරි අකුසලයක් සඳහා භාවිතා වෙනවා නම් අර පදක්කමක් වගේ පාවිච්චි වෙනවා නම් දරුවන් ඉදිරියේ හරි කමන්නේ යා මම මෙහෙම කෙනෙක් කියලා පෙන්වන්නත් මම ඒක තියාගෙන ඉන්නවා නම් ඒක ඒකයින් කරන්න වෙනවා එහෙම නැත්තම් අපි හිතමු මේක මට දුන්නේ මට මේක හම්බුනේ ශ්‍රී ලංකාවේදී සම්මේලනයකදී අපි හිතමු මේකේ ඒ වගේ අදහසක් එක්ක මිශ්‍ර වෙගෙන නම් ඒකයින් කරන්න. අර සාරිපුත්ත හාමුදුරුවොත් එක්ක මේ භික්ෂු පිරිසත් එක්ක සාවත්ති නගරේ ඉන්න හිටපු සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ මගේ හිතට ඇතුල් වෙගෙන එනවා නම් එතකොට ඒකේ ඒක තියාගන්න වටිනා එක. අන්න ඒ විදිහට අර ලෝභ දෝෂ අකුසල ධර්ම වැඩි වෙගෙන එන එකක් නම් අයින් කරන්න ඕන. බුදු පිළිමේ කියලා නෙවෙයි එතන තියෙන්නේ. කුසල ධර්ම වැඩි වෙනවා නම් ඒක තියාගන්න. සම්බුද්ධ සත්‍ය කිරි මහත්මයා අනිකවනා කළ මයික් එක මියුට් කරගන්න ඔබතුමගේ ලයින් එක නැවත ඩ්‍රොප් වුණා අපි කනෙක්ට් කරගත්තා මයික් සම්බන්ධ වෙච්ච ගාම මයික් එක මියුට් කරගන්න. එතකොට මේ පහසුයි නැත්නම් සාකච්ඡාවට බාධාවක් වෙනවා. මයික් එක මියුට් කරගන්න. අර දැන් ටයිම් ඩිෆරන්ස් එක ඒ කට්ටියට තේරෙනවා දන්න යාලා වෙනදාදී වගේම වෙලාවට දන්න ඉන්නේ. දැන් මෙහෙනම් වෙලාවද අපි ෆෝල් බෑක් අපෝ දැන් මං ඉස්සර 8ට පටන් ගත්තා දැන් මං 7ට පටන් ගන්නෙ. ඒ වගේ ඇත්තන්ට තියෙනවනේ ඇත්තන්ට කියලා දෙන්න. ඒකයි දැන් එන්නේ සමහර ඇත්ත. ඒක තමයි. ඉතින් අර ඕනම රූපයක් හරි සද්දයක් හරිද බණක් හරි කමක් නැහැ. ඒ අකුසල ධර්ම වැඩෙන්ට දා සද්දයක් තන් ඒකෙන් අයින් වෙන්න වෙනවා ඇත. අර විශේෂයෙන් අර මේ මනෝ සමාචාර වැඩි කියලා කියපු දේ වැඩි වෙනවා නම් සම්මා සම්බුද්ධ සන බොහොම හොඳ හොඳ උදාහරණයක් ඒක බුදුසරණ. බුදුසරණ සත්‍යතුමානි බොහොම හොඳින් ඒ කාරණා පැහැදුණා. මම තවත් එතනම සුට්ටක් ඉන්නම්. මේ ඒ දැන් බුද්ධ පිළිමයක් දැක්කම ඔබතුමා අපිට ඒක හරි දැනගන්න අපි කියන දීපු කෙනා මතක් වෙනවා නම් එහෙම නැත්නම් ඒ ඒ දීපු ඒ දීපු තේනා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ හා සමාන බුදු පිළිමයක් වෙන්න පුළුවන් මතක් වෙනකොට මේ ඉතින් ඒ ඒ යුගයේ එතකොට තමන් නොරුස්නා ගතියක් ඇති පුද්ගලෙක් මතක් වෙයි ඒ ගෙදර හිටියා හරි ඈ මේ මේ වගේ සෙන්ටරයක් මෙන්න මේ ගෙදර තිබුණා මේ ගෙදර මෙන්න මේ මනුස්සයා හිටියානේ කියලා මතක් වෙයි ඊට පස්සේ ඊට පස්සේ මේ මනුස්සයා අල්ලපු ගෙදර ගියන ළමයිත් එක්ක යාළුවල හිටියා ඒක ඒ ගෙදර ළමයි මෙහෙම ඕනි වෙනම කතාවක යනවනේ එතකොට ඔහොම ඔහොම වෙන්න පුළුවන් එතකොට ඒක එක සැරයක් වෙනවා නම් ඒක ඉතින් ඒ ආයෝජන සමන්චිකන්සා ඒක අයින් කරලා දාන්න පුළුවන් ඊට පස්සේ ඕක විටින් විට වෙනවා නම් එතකොට මේ බුදු පිළිමය එතනින් අයින් කිරීම යෝජනා වුණා කියලා හිතනවා යම්කිසි මට්ටමක. නමුත් ඒද සිදුවිය යුත්තේ කියලා මම කවුරුත් ප්‍රශ්න කරනවා මේක මේ තමන්ගේ මනසෙන් සත්‍යතුමාගේ මොනින් අර මේ මනස ගැන මේ මනෝ විඥාන ගැන පැහැදිලි කරලා මේ මේ සියලුම ඉස්සරහා තියෙනා වූ මේ මේ ওই නිකන් මේ පස් වලින් යකඩ වලින් හදපු දේවල් මට මේ මේ මගේ මේ මනස කියනවා මේ මගේ මේ ප්‍රධානිය ප්‍රධානතනන් කටයුතු කරන අවයවය ට්‍රිගර් කරන්න තියෙන දේවල් පමණක් නේද? ඒවා ට්‍රිගර් වෙන දේවල් පමණක්ම නේද මේ ඉස්සරහා තියෙන දේවල්. ඒවා ඔක්කොම අන්තිමට බැලුවම පස්සේ නිකන් පාටක් විතරයි තියෙන්නේ. පාටකුයි හැඩයකුයි විතරයි. නමුත් ඒවයින් මේ ට්‍රිගර් වෙලා යම් කිසි ගමනක මනස කියනා වූ මගේ ප්‍රධානියා ගමන් කරනවා. එයා තමයි මේ මේ වැඩේ කරගෙන යන්නේ. එතකොට එහෙමනම් මේ ඒ නේද මූලිකත්වයෙන් තේරුම් අරගෙන ගන්න ඕනේ. එහෙමනම් යෝනිසෝ මනසිකාරයෙන් කිසියම් ආකාරයක සතියකින් ඒ අවස්ථාවට මොන ඒ ඒ ඉන්නවා පුළුවන් නම් ඒ හැකියාව දිනු කරගත්තොත් ඒ සතියෙන් ඉන්න එහෙමනම් මේ වල මේ වරදක් ඒකින් ඒ සේවනයේ අසේවනයේ කියන දේ අපි එයාට කොහොමද තේරුම් ගන්න කියන දේ. දැන් උදාහරණයක් විදිහට තව දුරටත් ඔය බුද්ධ පිළිමේ වගේම මගේ කාමරේ තව ඉස්සරහට මේ මම මේ මෑතක කියලා තියෙනවා මේ කඩුපාඩේ හදපු නිවැරදි දැනුම් පේනවා. ඒ උසර නිකන් මේ නලංගනකගේ වගේ රූපයක්. ඒක ඇත්තටම ලියන්න ඕන කොහොමද තිබ්බනේ? කාගෙද කියන්න තරම් නැතිකමට ප්‍රමත අස්සනවලට ගෙනලා තිබ්බා. නමුත් කෙනෙකුට ගාම බැලුවම හිතෙන්න පුළුවන් එක පැත්තක බුදුහාමුදුරනේ අනිත් පැත්තේ මේ නලංගනකගේ පිළිරුවක් තියෙනවා. මොකද මේ කියලා. නමුත් දැන් මම ඒක දිහා බලන් ඉන්නකොට මාද හිතනවා දැන් අර හිත ඇදිලා යන මේ සංසාරේ එන පුරුද්දක් හැටියට පිරිමික් හැටියට දැන් මේ භවයේදී කාන්තාවන් රූප වලට දැනෙන ගතියක් තරුණ කාලේ ශ්‍රීනවනේ. එතකොට මේ දැන් මේ රූපේ දැකලා මේ රූපය තුළ මට මේ රූපේ තියෙන මේ මේ තුලින් බලලා මට පුළුවන්කමක් තියෙනවා නම් තියෙනවා කියලා අපිට තියෙනවා නම් මේක බලන්න අභ්‍යන්තරේ මේ කියන්නේ හොතු ටික අසුචි ටික කටු ටික මැටකටු මස් ටික නම් මට පේන්නේ මේ මං හිතන්නේ ඉස්සරහා තියෙන රූපේ හානියක් නැහැ වුණා කියලා. ඉතින් මේ කාරණාවන් කොහොමද සම්බන්ධ කරගන්නේ මේ සාකච්ඡාවට ගැලපෙනවා නම් මම කතාලන චුගුදුමින කමිටි එසේ එවැනි කලියුතු අසේවනි කලියුතු දේවල් ගැන කතා කරනකොට මේ දේවල් සහ මනස මෙහෙවන ආකාරය ගැන මම කතාවට යොමු වෙන්නේ ඒ සුදුසුද කියලා හිතනවා සාකච්ඡාවට නුසුදුසුකම් කමන්නේ හොඳයි කල්ලාන චුගුදුමින කමිටි කෙරුවන් සරණයි දලුවත් මහත්මයා ඔබතුමා ඒ සඳහන් කරපු කාරණය මට පැහැදිලි වෙන විදිහට දැන් දැන් මේ වගේ යම්කිසි බුදුම සඳහන් කළේ ඒ වගේ පිළිමයක් කියන බුදු පිළිමයක් නෙවෙයි වෙනත් ආකාරයක දැන් අපි තුමු කාන්තාවක්. ඒ আদি වශයෙන් යම් ආකාරයක කාමසිතවිලි එහෙම නැත්නම් ඒ වගේ සිතවිලි ඇති කරන දේවල් තියෙනවා නම් දැන් මම වගේ යෝගාචර මෙහෙම මම වගේ දැන් මේ මාර්ගයට යන්න හදන කෙනෙක් නැත්නම් මම නම් බලන්නේ ඉතින් ඒ වගේ මේ වගේ දේවල් වලින් ඇත්තටම ඒක මට සුප සංඥාවක් වශයෙන් පෙනුණත් සුප සංඥාවක් වශයෙන් පෙනුණත් ඒක මේ එකෙන් මේ මේ ඇති මේ මාර්ගයට ඇති වෙන වැඩකුත් නැහැ. ඒ වගේම මට මේ යන ක්‍රමයට බාධාවක් කියන එක හිතට දාගෙන තියෙන නිසා ඒවා වැඩිපුර වැඩිදුර ඒවයින් ඒවයි ලොස්ට් වෙලා එහෙම යන්නේ නැති වෙන්නේ ඉන්න පුළුවන් කමක් තියෙනවා යන්තම්දුරකට මං හිතන්නේ ඊට එහා සිට දිනු කරගත්ත කෙනෙකුට නම් සමහරලාට ඒවයි තියෙන අසුබ සංඥාව ගන්න පුළුවන් තත්ත්වයක් ඇති. කෙලින්ම දැක්ක ගමන් මේකේ තියෙන්නේ මේ අක්ෂයක් කියන එක දකින්න පුළුවන් තත්ත්වයක් ඇති මම නම් එහෙම එහෙමම පුළුවන් කමක් නැහැ තාම. අර අපිට සත්‍යජිත්තුමා විස්තර කරපු දෙයේදී අර දැන් අපි හිතමු අර මේක නිතර කරන්න එපා කියන එක මම හිතන්නේ ඒක තමයි ගොඩාක්ම මට නම් අදාළ වුණේ හේතුව තමයි මම මේක තරමක් ප්‍රායෝගික දෙයක් කියන්න මම පාවිච්චි මට උදව් වෙච්ච විදිහක් දැන් සාමාන්‍යයෙන් යම් කාලා තිබුණා යම් යම් දේවල් වලට දැන් විශාල ලෙස යොමු වෙච්ච ඒ කියන්නේ ඒව බැහැවීමකට කියනටත් ඇදී ඒවයි නිකන් අර ඇදිලා ගැදිලා ඒව ඒව කරන ගියහම කරා හිතා බෑ ඒක නිකන් අර බහලෙක් වගේ බවට පත් වෙලා ඒවයි තියෙන ඒ සිටිවිලි වලින් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු චිත්‍රපටි බැලීමක් කියලා හිතමු සමහරවිට දැන් දවස් ගණන් එක දිගට වයි ඇලිලා ගැලිලා ඒව කරන ඊළඟට සමහර ක්‍රීඩාවලද ෆුට්බෝල් පාපන්දු වගේ දෙයක් කියලා වයි ඊළඟට ඇලිලා ඒව සත්‍ති ගණන් එහෙම අන්තිමට ඒව ඒවයි අර එකක් එක හරියට කියන්න අමාරුයි අර මේ සම්පූර්ණ යෝනිස මනසිකාරයක් ඒකේ තියෙන. එතකොට ඉතින් ඒ වගේ වෙලා මම බැලුවේ දැන් ඔගේ අයින් වෙන විදිහක් වගේ උනේ දැන් දැන් ඔය අතරෙමනේ මේ ධර්මයක් පොඩ පොඩ පටන් ගන්නකොට දැන් ටිකක් වගේ දෙකක් පැයක් දවස් ගාණක් කරගෙන ගියාට පස්සේ අපි තුන් දවස් හතරක් පහක් වටේ දැන් තමයි එක වෙලාවකට එනවා මේක වැඩක් නැtei කියන හැඟීම එනවා. මෙතන ඒක ඒක එනවා. කොතනක හරි සංඥාවක් ආවමත් නම් එහෙම තියෙනවා. මෙතන යම් කරලා කරලා කළා අපි දවස් 4ක් 5ක් කරාට පස්සේ යම් පොයින්ට් එකක් එනවා මේක තව මේකෙන් මොකක්ද අන්තිමට ඇති වැඩේ කියලා ඒකේ පාලන රටයක් තියෙනවා නැති වෙන. අන්නේ මම කරපු වැඩේ මට ඒක දව් වුණේ මම ඒ සංඥාව හොඳට හිතේ තියාගත්තා. මේ මේ මේ මම එන මෙතන මේ මේ වගේ දෙයක් අන්තිමට උනා නේද කියලා. ඊට පස්සේ ආයි ආයි අරක වගේ හිතවිලි එනකොට ඒවා එනවා කියන්නේ ඒවා නතර කරන්න බෑ. මේක ආයි කරන්න ඕන කියලා මේ පොඩි දෙයකට ගියත් දැන් උදාහරණයක් වශයෙන් හිතාගමුකෝ දැන් හොඳයි මම චිත්‍රපටි බැලි නතර කරලා හැබැයි මම යනවා දැන් ටෙලි නාට්‍යයක් බලන්න කියලා. මේ පොඩි පොඩි දේවල් ඊට අඩු දෙයක් උදාහරණයක් අපි තමු පොඩි දැන් සුමානකට සැරයක් එක වීඩියෝ එකක් බලනවා කියලා. වෙලා තියෙන්නේ ඒවා එක කරපු ගමන් අර අරකට තව සංඥාවක් එනවා අර චිත්‍රපටි බැලීමට යන්න. ඒ නතර වෙන්නේ නැහැ ඒකෙන්. ඊට පස්සේ මේ ඒකයි <laughs> හරි වැඩේ මේ කරගෙන යන්න මේක මේ ඒක සම්පූර්ණයෙන් අයින් වෙනවනේ අයින් වෙන තරම තමයි ඒකෙන් තේරෙන්නේ මේ විවේකයට කැමති වෙන. ඊට පස්සේ අර සංඥාව මතක තියාගත්තට පස්සේ මොකද වෙන්නේ? අර වගේ එකක් කොළවට ආවත් ඊට පස්සේ අර මතක් කරලා ටග්ග දැන් ඉතින් මම හොඳයි දැන් කැමතියි කියලා කියන්නකො මේක කරන්න ගිහිල්ලා ඔක දවස් පහක් කරත් අර මතකයිනේ දැන් කෙලවර වෙච්ච හැටි ඕකෙන්න කෙලවර වෙන්නේ කියලා එහෙම කොහොම හරි හිත හදාගත්ත දේවල් ගොඩාක් තියෙනවා ඒක ගැන පොඩ්ඩක් මතක් කරන්නේ හොඳයි තෙරුවන් සරණයි සාත් සාද්දලට මත බොහොම පිං බොහොම පිං හොඳයි ඒ කාරණාවන් සියල්ලම අපිට බොහොම ප්‍රයෝජනවත් වෙනවා මම හිතන්නේ කට්ටියට සාකහස සම්බන්ධව කල්ලාන මිත්‍රන්ට කිසියම් ඉන්දියාක් කිසියම් ප්‍රායෝගික ක්‍රමයක් යොදා ගන්න අවශ්‍ය අයට හොඳයි තවත් කල්යාණ මිත්‍රෙකුට මිත්‍රයෙකුට ආරාධනා කරනවා එකතු වෙන්න කියලා. සර්වන් කරන ජගත් මහත්මයා මේ මතක් දිරුක් මහත්මයා කියපු එකටම සම්බන්ධ හින්දායි මම ඉක්මනටම මේ එතනට කතා කරන්න ආවේ. මේ ළඟදී අපේ බොහෝම හොඳ කල්යාණ මිත්‍රයෙක් හොඳ දෙයක් කිව්ව ඔය සම්බන්ධයෙන්ම එතෙන්දී උදාහරණයකට ගත්තේ මල්වලට මීමැස්සෝ නිරන්තරයෙන්ම එනවා මීමැස්සෝ මල්වලට ආපුවාම ඒ මල්වල ගොඩක් වෙලා රැඳී ඉන්නවා ඒ කියන්නේ අවශ්‍ය තරම් පැණි ගන්න හරි මොනවට හරි රැඳී ඉන්නවා නිලමැස්සෝ ඒ වගේම මල්වලට එනවා මල් වලට ආවම හැබැයි නිලමැස්සා මලේ වැඩි වෙලාවක් ඉන්නේ එතන නිලමැස්සට සුදුසු නැති හින්දා. ඒ වගේම අසුචි ගොඩකට උනත් අසුචි ගොඩකට නිලමැස්ස ගිහිල්ලා එතන ගොඩාක් වෙලා රැඳී හිටනවා. ඒකේ තියෙන දේවල් ඒ කලියුතු දේවල් කරමින්. හැබැයි මීමැස්ස බමර සමහර වෙලාවට ඒ වගේ තැන්වල වහනවලු. නමුත් ඒ වහලා වැඩි වෙලා ඉන්න හැම මොකද ඒක එතනට නොසුදුසු ඒගොල්ලන්ට සුදුසු හින්දා ඉක්මනින්ම එතනින් ඉවත් වෙනවා කියලා. ඉතින් ඇත්තටම මේක හොඳ උදාහරණයක් හැටියට අපි එතන සම්බන්ධ වෙලා හිටපු කට්ටිය සැහැණ පිළිගත්තේ. ඒ කියන්නේ ඒක තමයි අපිටත් වෙන්නේ. අපි දැන් හුඟක් වෙලාවට දැන් ධර්ම ධර්මයේ අවබෝධ කරගන්න මහන්සි ගන්නකොට අපි දන්නවා ඒකේ තියෙන වටිනාකම. නමුත් අර දීපක් මහත්මයා කිව්වා වගේ වෙනත් ඇස පිනවන්න හරි කන පිනවන්න හරි වෙන දෙයකට ගිහාම අපිට එතන රැඳී ඉන්න බැරි කමක් ඇති වෙන බව හොඳටම ප්‍රායෝගිකව තේරෙනවා. එහෙම දවස් දෙකක් ගියත් අර කිව්වා වගේ මේකේ කිසි වැදගත්කමක් නැති බව අන්තිමට මේ කුච්චයක් ඇති වෙලා තමයි ඒකෙමුත් අයින් තවත් මේ අකුසලයක් ඇති කරගෙන තමයි එතනින් අයින් එතනින් අයින් වෙනවා කොහොම හරි. ඒක මම හිතනවා අපිට මේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් මේ සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි අපිට මේ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියලා ඒකත් ඉතින් ඔබතුමාටත් අපි තාමත් උපකල්පනා වෙනවා මේ වගේ අවස්ථා ලබා දෙන්න ගැන සර්වන් සරණ දරනවා. සාදු සාදු ගැන්ට මහත්තයා බොහොම පිං. ඒ වගේම ඔබතුමා එක්ක මතක් කරපු කාරණා බොහොම හොඳයි ගැලපෙනවා හේතුව අතරම දිලු මහත්තයා මතක් කරපු දෙයකත් මේ සාකච්ඡා පුරාම සිදුවිච්ච කාරණාවලට විශේෂයෙන්ම දැන් අපි මම කිව්වේ මගේ කාමරේ තිබුණා වූ කිව්වා වූ නලගනකගේ දේ පවා දැන් ඔබතුමා කිව්වා වගේ මම ඒ දේ ඒ දේට ඇස යොමු වෙච්ච අවස්ථාවේදී ස්පර්ශයක් සිදු වෙච්ච අවස්ථාවේදී ක්ෂණයකින් ඒ ස්පර්ශය හරහා ඒ අසුබේ අසුබේ දක්නා තත්වයට සිතපත් කරගෙන ඒ තුළ ඒ ඉවත් වීම වඩා සුදුසුයි කියන හිතුණා මොකද ඒ ඒ ස්පර්ශය දිගින් දිගටම තිබුණොත් එය අර මනස පූර්ණ වශයෙන් දිනු කරන කරගත් පුද්ගලෙක් වශයෙන් ඒ තුළ අර සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස ටිකක ඩිවලොප් වෙලා ඒ සංඥාව මේකේ තිබුණා වූ සුබතෙන් හොයාගෙන යන්න යොමු වෙන්න තැකියාවක් තියෙන නිසා වෙන් අර ඔබතුමා කිව්වා වගේ නොසුදුසු දේ ඒ ෂනේ ෂනේන් ඉවත් වීම වටිනවා ඒ කියන කාරණාව මට ඉදිරියට යොදා ගන්න මම උත්සාහ කන්වර්ට් කරගත්තා ඔබතුමා කියපු දේ මේ බොම්පින් හොඳයි තවත් කල්යනා මිත්‍රයෙකුට අවස්ථාවක් මම ගෞරවයෙන් සත්‍යීතුමාන් නැවත වෙන සත්‍යීතුමානේ ඔබතුමාට අපි මොහොතක් නැවත සමන් දීලා අනුතුරු අන්තයක් නැවත යමු එරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි මම හිතනවා තව ධර්මදර ඇත්තෝ මෙතන ඉන්නවා කතා කරන්නට යත්තන් නම කියලා හරි ආරාධනා කරනවා හොඳයි අපි දැන් මේක කතා කරනකොට අද අප දන්නවා මොකද්ද මේ කෙරෙන්නේ කියලා. සත්‍ය හැමතිස්සෙම ඕන කියන එක තේරෙනවා. ඉන්ද්‍රිය සංවරයට මේක සම්බන්ධයි. මා ડોક્ટર මාධව කියලා දුන්නා කිව්වා වගේම අර සතර සම්‍යක් ප්‍රධාන වීර්යය එතෙන්ටි යෙදෙනවා. එතකොට මූලික වශයෙන් මෙතෙන්දි බුදුහාඳුරෝ අර ඉන්ද්‍රිය සංවරයේ මුල් හරියට යනවා. ඉන්ද්‍රිය භාවනාව ළඟට ගිහිල්ලා ඒ සූත්‍රය කියපු අනුව මේ හේතුඵල ධර්මතාවයට යන වගේ ගැඹුරට වඩා ඊට හුඟක් මෙහා. දැන් අර කතන්දරයක් තියෙන්නේ අර ගොවියෙක් යනකොට මේ මොකද්ද පිඹුරා කියන එක නැවිලා යාව එයා එයාව හොයාගත්තා. එයාට හිතුණලු ඒ කකුල් වෙලා ගන්නකොට උදල්ලෙන් ගහලා කපන්න ඕනේ කියලා කැත්තෙන් හරි උදල්ලෙන් හරි. එතකොට එයාට සීපපත් උනාලු එයා මේ පළමු ශික්ෂා පදේ කඩන්ත වෙනවා කියලා. ඒ කඩන්ත වෙන හින්දා එයා කරේ එයාගේ අතේ තිබිච්ච කැත්ත හරි උදල්ල හරි තිබිච්ච ආයුධ විසිකලාලු. ඒකලු කියලා. අන්න ඒ වගේ ඒක උදාහරණ ඒක වෙන විදිහකට ඒක ගන්නවා වගේ සමහර පිටේ සමහර ඉන්ද්‍රයන් මේ ඔය ඔය කියපු ගෝචර රූප කියලා කියන්නේ ඒ ආරම්මන තියෙන ආරම්මන කියලා වචනේ අපි දන්නවනේ මොකද්ද කියලා ගෝචර රූප කිව්වෙත් ඒකයි ඒවා අර මේ ගිය ඇත්තට අර බුදුහාඳුරු යන්න එපා කිවි අර බුදුහාමරගේ පාත්‍රේ තියලම ගියා කියන්නේ ඉතින් හිතලා බලන්නකෝ කොහොමද වෙන්න ඇත්තේ කියලා. එයා කැරිගේ භාවනා කරන්න යන්න ඕනේ. බුදුහාමරේ පා කිව්වයි. ආයෙත් පා කිව්වා තුන්සරයක් කිව්වට පස්සේ බුදුරේ කියන්නේ ඉතින් ඒක කර ඕන එකක් කරගත්තා. කියන දේ නාහන එක කුටිය කාලේ මරුණාම මොකද කියන්නේ? ඒ වගේ ඉන්නවා උන්වහන්සේ දන්නේ නැද්ද නමුත් ඒ වගේ මෙයා කොහොම හරි බුදුහාමරේ පාත්‍රේ බිම තෙල කියන්නේ කියලා භාවනා කරන්න. මේ බුදුහාසනගේ ධර්මය ප්‍රගුණ කරන්න. ඊට පස්සේ යාට රාග වැඩිපුර නීවරෙන්ද කාම රාගෙන්න පටන් ගත්තා. මොකද ඒ අර එතන ඒක ඒ භූමියත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. ඒකට එතනින් අයින් වෙන්න ඕනේ. ඒ වගේ සමහර රූප තියෙනවා හැම ස්ත්‍රී රූපයක්ම නෙවෙයි වෙන්න පුළුවන්. සමහර ස්ත්‍රී ආකල්ප තියෙනවා. සමහර පුරුෂ ආකල්ප තියෙනවා. සමහර පුරුෂ රූප තියෙනවා. කුමක් හෝ හේතුව නිසා ඇතුලේ තියෙන රාගානුසය වලට තට්ටු කරලා ඒක කලත්තලක් කාරු ගන්නවා. අර සුප් එකක් තාරු ගන්නකොට ඇතුලේ තියෙන ඔක්කොම මතුවෙලා එනවා වගේ මේක මීසු එකක් හැදුවා වගේ මේක කැරැත්තෙලා කැරැත්තේ එන්න පටන් ගන්න ඔක්කොම රස ටික. එන්න ඒ නිසා තමයි මේ සමහරේ වගේ අර දැන් අර බාහිර ඒ රූපේ නෙවෙයි තමයි ඒක වෙන්නේ මනෝවිඤ්ඤාණයෙන් මනෝවිඤ්ඤය ඒක ඊට පස්සේ ගන්නේ මනෝ සමාචාරයක් හැටියට නමුත් මේ මනෝ සමාචාරයේට අර අර ඉන්ද්‍රිය දත්තය උදව් කරලා තියෙන නිසා ඒක අයින් කරන්න ඔනොක්කොටම කලින් ඒක අර වයින් කරනවා කියලා කියන්නේ ඔරලෝසු ඒ වගේ නැත්තම් බැටරි අයින් කරලා දානවා එතකොට ඊළඟ ටික වෙන්නේ නැහැ ඒක වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒක අර කෙනටික් පවර් එක වැඩි වෙනවා ඒක ඒකේ වේගය වැඩි වෙනවා අර දැන් අර දැන් මේ මේ මේ මේ කාලේ මේ පැත්තට සීතල වෙනවා. එතකොට අපි හිතමු අපි දකිනවා හිම බෝල හදනවා මිනිස්. ඒ කන්දක් උඩ ඉඳලා පොඩි හිම බෝලයක් හදලා පල්ලෙහාට දැම්මම අඩි එක හිම බෝලයක් හදන්නේ. ඒකේ අර ඒ ස්ලෝප් එකකින් බහලා අර පල්ලෙහා කඳ පවරනකොට මේ අර බේල් එකක් වගේ විශාල අර පිදුරු බේල් එකක් වගේ ට්‍රැක්ටරයක් රෝදයක් වගේ ලොකු එකක් ඇදලා යන්නේ. අර ඔක්කොම එකතු කරගෙන. අන්න ඒ වගේ වෙන්න පටන් එකතු කරගෙන එකතු කරන අන්තිමේ විශාල බවට පත් වෙනවා. ඒ නිසා තමයි බුදුහාරවල කිව්වේ මේකෙදි කිවෙන අර කලින් කියද කිය මතකද ද්විදේනව දාමි තංච අඤ්ඤමඤ්ඤං මනෝ සමාචාරං කාය සමාචාරං සම්පූර්ණ එකිනෙක දෙවිධයක දෙයක් සේවිතබ්බම්පි අසේවිතබ්බ ඒක නිතර නිතර දකින්න තියාගන්න එපා නිතර නිතර අහන්න තියාගන්න එපා අපි හිතමු ගීයක් කියලා ඒ ගීය ඇහෙනකොට අපි හිතමු විරහ ගී නම් නැත්තම් ප්‍රේම ගීයක් නම් ඒක අර අතීතයට එකපාර ගිහලා සම්බන්ධ වෙලා අර අනුශය කලත්තනවා නම් අනුශය කලත්තලා ඊට පස්සේ ඇඩ්‍රිනලින් කලත්තලා ඊට පස්සේ අපි අපි දන්නේ නැහැ අපි දැන් සීල සමා සීල කොටසකට මුවා වෙලා ඉන්නේ හින්දා ඒ ඒ ආරක්ෂා වෙලා ඉඳා මුවා වෙලා නෙවෙයි ඒකෙන් ආරක්ෂා වෙලා ඒකට ඒකෙන් මොහා වෙලා ඉන්න හින්දා පරිස්සම් වෙලා ඉන්න හින්දා ඒක වෙන්නේ නැහැ. නමුත් අනුසය පෝෂණය කරන ඇතුළේ. ඒ නිසා ඒකෙන් පරිස්සම් වෙන්න. අනුසය පෝෂණය. මේක සම්පූර්ණ හැම එකක්ම අත්හරින්න තියෙන. මේ මාවත තියෙන අත්හරින මාවත. තමන්ගේ ගෙදෙට්ට එන මාවත. අනිත් ඔක්කොම ගාව ගත්ත જાති. රාග කියන අපි එකතු කරගත්ත જાති. ඒ වගේ දැන් දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙනවා තැන්වල අපි හැමෝම බ්‍රහ්ම වෙල ඉඳලා තියෙනවා මාර වෙල ඉඳලා තියෙනවා නොගිය ආත්ම භාවයක් නැහැ. අපි හිතමු ඒතකොට බාන්ට අපි අර අසිත කාලදේවල ඒ උත්තරමයා වගේ නේසන්නා ඥාසඤ්ඤාතන මිලියන කෝටි ගාණක් අවුරුදු ඉන්න ඇති. කිසිම සංඥාවක් නැත. එතකොට ඒ ඒ ඒ ඒ ඒක මතු කරගන්න පුළුවන් වෙන්න ඕන අපිට. අර මේ ගිය ඇත්තට අර කාම මතු වුණා වගේම තමයි සමහර තැන් තියෙනවා ඒකට ගියාම අර නේද සංඥානා සංඥා මතුවෙලෙනවා. පඨම ඥාන මතුවෙලෙනවා. ඒ ඒ පොසිටිව් පැත්තත් අපිට පේන්න ඕනේ. සමහර ඒවා තියෙන අදාර බුදු පිළිමේ දැක්කහම වගේ සමහර ඒ අර කොහොම දුක් දුන්නා සතුරු දහන් වෙලා යනවා. Tamanට ආද බුදුහන්ට ආදරේ තියෙනවා. ආ මේ ඇත්ත නේද මේ ඔක්කොම මේ සේවිතබ්බා සේවිතබ්බ දෙය කිවි මුන්වහන්සේනේ. මේ චක්කායතන ආයතන හය ගැන කියවි උන්වහන්සේනේ. මේ ප්‍රපංච ගැන කියපු උත්තරමන ප්‍රපංච ගැන දැන් අපිට මතක් වෙන ප්‍රපංච ගැන කියලා දුන්න ශ්‍රී ලංකා බෞද්ධ භික්ෂුව වෙන්න පුළුවන්. නැත්තම් කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් පොත වෙන්න පුළුවන්. නෑ නෑ පපංච ගැන කිව්වේ කච්චාල හාමුදුරුවෝ ඒ බුදුහාමුදුරුවෝ ළඟට යන්න. පින් පපංච ගැන කියපු ඇත්ත නේද මේ ඉන්නේ කියලා. ඒ පිළිම් මතක් වෙනකොට මතක් වෙන තමන්ගේ ධර්ම කාරණයක්. මේ පටිච්ච සම්පදාය කියලා දුන්න එක්කෙනා වෙනුවෙන් නිමික හදලා තියෙන්නේ කියලා. ඒක ශ්‍රී ලංකා පිළිමයක්ද කවුරු හදපු ලිපියක්ද සාල්ස්ගේ එකක්ද කියන එක නෙවෙයි ඕන වෙන්නේ. එයා වෙනුවෙන් හදලා තියෙන. ගාන්ධාරද මතුරාද කනිෂ්කද කියන එක මතක් වෙන්නේ. මේ මේ අර මේ මේවා ගැන කියලා දුන්නේ මේ සාරිපුත්තහාමරගේ ශාස්ත්‍රුන් වහන්සේ නේද? මුගලන් මහ රහතන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ කාශ්‍යප මහතාත්මගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ ඒ සම්බන්ධතාව වෙනකොට අර අනුස්සය අර ඊළඟ ප්‍රඥා ටික ඒව අවිස්සෙලෙන්ද ප්‍රඥා නැහැ විස්සෙන්නේ ඒව මතුවෙලෙන්ද පටන් ගන්න දන්වල් පුරුප්ප ඒකොග්ගිල් වැඩ කරන්න පටන් ගන්න. අන්න ඒ නිසයි මේ අර බාහිර අරමුණු සමහර වයින් කරනොත් සම්පූර්ණ අයින් කළා දාන්න. අපි තුන් ගී අහන්න කැමති නම් ඒ ගී අහන්න එක නෑ මම මේ මාසෙට අහන්නෙම නෑ. පත්තර බලන්න පුරුදු වෙලා තියෙනවා නම් දේශපාලනේ නෙමෙනම් බලන්න එකයින් කළා දාන්න. මම අකමැති කෙනෙක්ට මේසේ බැනලා පත්‍රය තිබුණා. එයාට කවුද ඊළඟ මං <coughs> මං අකමැති කෙනා හොඳයි කියලා තිබුණා. මට ඕනේ දැන් එයා නරකයි කියලා මට කියන්නත් බෑ වෙන කෙනෙක් කියවෙනවා නම් හොඳයි කියලා. ඉතින් මං ඒකට අප්පුඩියක් ගහන ඊළඟ දවසෙත් බලාගෙන. අන්න ඒ වගේ ඒක ඇර ඈඳිලා යන්නේ මේ විදිහට. ඒ නිසා ඒ වෙලාවෙම ඒක රිබන් එක කැපුවා වගේ කපලා දාන්න ඕන. අර කැත්ත වීසි කරා වගේ ගොවියා. කැත්ත තිබුණොත්නේ මරන්න හිතෙන්නේ කියලා. අන්න ඒ ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒක හොඳට දායනික ජීවිතයේදී ඒක තේරෙනවා. දැන් කෑම ගැනුණත් එහෙම. කෑම ගැනුනොත් එහෙමයි. ඒ ඒක Tamanට ඒ පැත්තට ඇදිලා යනවා. අද මං ගෙනාවා මෙහෙම යෝගට් වර්ගයක්. ඉතින් ඒක ඒක කනකන් හිතේ විසිරලන්නේ දැන්. සම් මොනවා කෑවත් අර කෝපි අද ගෙනාව මං කොලම්බියන් කෝෆි ආ හරි කැමති ඒකට මන් දැන්. ඉතින් ඒක බොනකන් ඉතින් දැන් බලනවා කෑම කාලෙත් පැය තුනක් යනකම් බොන්නත් හොඳ නෑ අද නිදා ගන්නත් ඕන කොහොම හරි අරක තමයි ඔළුවේ තියෙන්නේ ඒ නිසා ඒක එක පාට රිබන් එක කැපුවාගේ කපලා දාන්න ඩිස්කනෙක්ට් කරන්න සමහර එහෙම ඒවා තියෙනවා අද දැන් අර අර මොක සබ්බාස සූත්‍රයේදී කිව්වේ ඒ වගේ අයින් කරලම දාන්න ඕනේ දැන් මේ ඊළඟ කොටසේ අපි අද කියනවාද ඊළඟ දවසේ කියනවාද කියලා මම දන්නේ නැහැ. ඊළඟ කොටස එනකොට උන්වහන්සේ අයින් කරන්න ඕනේවා ලං කරගන්න ඕනේ තවත් කියනවා. අපටත් ඇහෙන්න බුදුබණ කියන්න බුදු සරණයි. සත් සත් සත්‍යවනි. හොඳයි කල්යනි මිත්‍රෙන් පුළුවන් එකතු වෙන්න මම යෝජනා කරන ශ්‍රීමති මහත්මිය ඔබතුමීට පුළුවන් අදහසකින් ප්‍රශ්නකින් කාරණා සම්බන්ධ කරගෙන කිව්වේ. එවන් සරණයි බොහොම පිං සතියතුමා ඇතුළු සෑම දිනාටම බොහොම වැදගත් කරුණු කියුණා හුඟක් අදාළ කරුණු ටික කියුණා වගේ මට හිතෙන්නේ ඇත්තටම සේවිතබ්බා සේවිතබ්බ වශයෙන් හිතනකොට අපි ධර්ම මාර්ගයේ අනාය විදිහට සතිය පුරුදු කිරීමෙන් යෝනිසෝ මනසිකාරය යෙදීමෙන් බොහෝ දුරට ඒ ධර්ම මාර්ගයේ යන්න උපකාරම මාර්ගයේ යැවෙනවා වගේ හිතෙනවා. දැන් අපි හිතනවා නම් යම්කිසි අකුසල ධර්මයක් අකුසල සිතුවිල්ලක් එහෙම නැත්නම් ක්ලේශ සිතුවිල්ලක් ආවොත් ඒක වැඩි දියුණු වෙන්න ඉඩ නොදී සතියෙන් හිටියොත් ඒක අකුසලයක් කියලා දැකලා ඒ ඒක පහ කරගන්න. එහෙම නැත්නම් ඒක කුසල ධර්මයකින් ඒක අයින් කරගන්න විදිහට පුරුදු කරගන්න පුළුවන් බව තමා දන්නේ. ඉතින් දැන් විශේෂයෙන්ම විතක්ක సంతාන වගේ සූත්‍රයේදී දැන් ඒ ඒ කරුණු කීපයකින් පැහැදිලි කරලා දෙනවා. විවිධ ආකාරයෙන් ඒ ආපු මානසිකාරය විතක්කය බලලා ඒක දුරු කරගන්න පහ කරගන්න. එතකොට මේ සඳහා බොහෝ විට වීරිය, සර්දාව, වීරිය, සතිය, සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් උපකාර වෙනවා. එතකොට ඒවා උපකාර කරගෙන තමන්ට පුළුවන් මොකක් හරි අකුසල සිතුවිල්ලක් අපලාවක එක්ක බුදු ගුණ ගැන හිතන්න. එහෙම නැත්නම් බෝධිසත්ව චරිතයක් ගැන හිතලා බෝසත්යන් වහන්සේ මේ වගේ දේවල් කරා නේද කියලා ඒ ආකාරයට ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අහලා තියෙන ධර්මදේශනාවක් එහෙම නැත්නම් ඒ ඒ අකුසල් සිතුවිලි වලින් තමන්ට තියෙන ආදීනව ගැන බලලා තමන් නිරේ උපදින්න පුළුවන් තිරිසන් ලෝකෙ උපදින්න පුළුවන් අනන්ත අපරිමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා මේ ආකාරයට ආදීනව බලලා පුළුවන් ඒ ඒ වයින් දුරු වෙන්න ඊළඟට නිතර නිතරම එනවනම් ඊටාම දැඩි විදිහට දැඩි වීරියක් අරගෙන අකුසල් පහ කරගන්න විදිහට කරන්න පුළුවන් අනිත් එක තමයි ඒ ආකාරයට පුරුදු වුණාම නිරන්තරයෙන් පුරුදු වුණාම නිරන්තරයෙන් හිත දිහා බලාගෙන ඉන්න පුරුදු වුණාම තමන් තේරෙනවා නම් තමන්ට මෙහෙම අකුසල් වැඩෙනවා කියලා ඒ අකුසල් වලින් දවස පුරාම යම්කිසි උපක්‍රමයක් යොදලා එක්කෝ හිතනවා උදේට මම අද බුදුගුණ ගැනම හිතනවා බුදුගුණ ගැනම හිත හිත ඉන්නවා කියලා එහෙම නැත්නම් මෛත්‍රිය ගැන හිතනවා කියලා ඒ එහෙමත් නැත්නම් අසුබය අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් හිතනවා කියලා මොකක් හරි අදිෂ්ඨානයක් කරගෙන පොඩ පොඩ පොඩ පොඩ විනාඩි 5න් 10න් පැය වශයෙන් අරගෙන නිරන්තරයෙන් කරන්න මේ වගේ දේවල් වලට හිත යොමු කිරීම ඊටාම වැදගත් දෙයක් කියලා තමයි හිතෙන්නේ. මොකද අපි සංසාරේ අනවරාග්‍ර වූ සංසාරේ අපි වැඩිපුරම ඉඳලා තියෙන්නේ කාම භූමිවල. එතකොට ඒක නිසා අපේ සිත්වල තියෙනවා අනුශය වශයෙන් කෙලස් තියෙනවා රාගානුශය ආදිය තියෙනවා ඒක නිසා ඒ ඒවා උඩට එන්න නොදී ඒවා යටපත් කරලා තද කරගෙන තියාගෙන ඒ වයින් වැළකිලා ඒවට අහු වෙන්නේ නැතුව ඉන්න විදිහට උපක්‍රමයක් කරගන්න එක තමයි කියලා හිතෙන්නේ. ඉතින් ඒක තම තමන්ට පුළුවන් ආකාරයට දැන් තමන් කරන රැකියාව අනුව තමන්ගේ ගෙදර වටපිටාව අනුව ඊළඟට තමන් ආශ්‍රය කරන පිරිස අනුව ඒවා වෙනස් වෙනවා. එතකොට බොහෝ විට දැන් භාවනා මාර්ගයේ යන අයට නම් භාවනා යෝගාවචර වගේ අයට නම් තියෙනවා මේ නීති පද්ධතියක් වගේ කියන්නේ මේ ඈත් කළ යුතු දේවල් තියෙනවා මේ ඝන සංගනිකාරාමය නිද්දාරාමතා බස්සාරාමතා ආදී වශයෙන් ඒවෙන් ඈත් වෙලා ඒ කියන්නේ බොහෝ විට ශුන්‍යාගාරවල වගේ ඉන්න තරමට පත් වෙන තරමට Tamanට ඒ මාර්ගය යන්න ලේසි කියන එක තමයි මගේ අදහස. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි සේමත මහත්මිය. බෝම්පින් එතුමිය අපිට ක්‍රමවේදයක් නැත්නම් යම් ක්‍රම කිපයක් තමයි යෝජනා කරුනේ. ඒ Tamanට වදා කරන්නා වූ ආලම්බණයෙන් ඈත් තුළ සිටින හොඳයි මම චිත්‍ර රාජපක්ෂ මහත්මියට යොමු වෙනවා චිත්‍ර රාජපක්ෂ මහත්මිය ඔබතුමීට පුළුවන් අපිට සමග එකතු වෙන්න ඒ අපිට මේ හැකමන ආසිය ආදී වූ යා පස් දොරටු තුලට එකතු වෙන ඒ ආරම්භන දරු ධර්මයන් ආරම්භන 6 6ක් 6ට සමානෝ ඒ ඒ ආයතන 6ට දොරටු 6ට අපිට මුණ ගැසෙන ආරම්භන මේ මේ සේවනය කරන්න ඕනේ අසේවනය කරන්න ඕනේ කියලා දැනෙන තියෙන්නේ ඒවා ඔබතුමීගේ අත්දැකීම් මත භවනා අත්දැකීම් සමූහස් කරලා කොහොමද අපි දැනගත යුතු වන්නේ චිත්‍රවත් පස්වන්නේ දේවන් සර්ණයි හැමදෙනාටම උතුම් උතුම් කල්යාණ මිත්‍රයන් වීම ගැන ඇත්තටම ප්‍රමේම කෘතඥතාවය පුද කරනවා ඇත්තටම මේ බැලුවොත් තමයි අර ප්‍රශ්න අහනකොට ප්‍රශ්න පත්‍රයක්ම ඇටිලා ආවා ඔළුවට ඔබතුමා දැන් මේ බුදු පිළිමේ අයින් කරනවද අර නලංගන අයින් කරනවද කොහොම කියනකොට දැන් මගේ හිතට මෙහෙම මම දැන් මේ ළමයි අයින් කරනවද මහත්තයා අයින් කරනවද මේ තියෙන දේවල් ඔක්කොම අයින් කරනවද මට ඒවා අයින් කරොත් මගේ හිත නිවෙනවද ඉතින් මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා හිතුණා ඉතින් තථාගතයන් වහන්සේ මේ සම්බන්ධයෙන් කියලා තියෙනවා මේ ලෝකේ තියෙන කටුකොහල් අපිට ඔක්කොම අයින් කරන්න බෑ සපත්තු දෙකක්, සෙරෙප්පු දෙකක් දාගන්න. ඇවිදින සෙරෙප්පු දෙකක් දාගන්න කියලා. ඉතින් ඒ උදාහරණය මතක් වුණාම හරි සතුටක් ආවා ඒක මුදලොත් මහත්මයේ උදාහරණය සම්බන්ධ කරලා කිව්වා ඒවා අයින් කරන එක නෙමෙයි මොකද ඒක අයින් කිරීමෙන් පුළුවන් ද කියන එක අපි අපිටම කතා කරලා තේරුම් ගන්න උත්සාහ කරොත් ඒක අයින් කරාම අර තිබුණට වැඩි ප්‍රමාණයක් ඇදිලා ඔලුවට එන්න ඉඩ තියෙනවා ඒක අර අපි දන්නවා භාවනාවට වාඩි වුණාම කොහොමද ඒක වෙන්නේ කියලා ඒ කාම ලෝකයෙන් ආවෙන් වුණාට රූප ලෝකයේ වෙය කොහොම නැවත නැවත ඇදී ඇදී නැහැටි. ඉතින් මෙවැනි තත්වයකින් අයින් වෙන්න පුළුවන් වෙයිද මේ අපිට මුළු දැන් ඇහැට ඇහැට පේන ඔක්කොම අයින් කර කර ඉන්න පුළුවන් ශබ්ද වලට කොහොමද කරන්නේ? අපි කොහොමද ඒක උඩ ශබ්ද අයින් කරගන්නේ? එහෙමනම් මේ හිතට එන දේවල් කොහොමද අයින් කරලා තියන්නේ? ඒ විදිහට විශාල ගොඩාක් ප්‍රශ්න ගොඩක් ආවා. නමුත් එතුමා ඒකට උත්තරය දුන්නා. ඒක කරලා හරියන්නේ නැහැ කියන එක. ඒක අපි බොහොම පහසෙන් හැමදෙනාටම තේරුම් ගන්න පුළුවන් දෙයක්. එහෙම කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ අර සතරදෙන් වහන්සේගේ උදාහරණ නැත්නම් ඒක ගත්තාම එවනම් අපිට තේරෙනවා මේ අපි ඇතුලේ අපිට කරගන්න දෙයක් තියෙනවා කියලා. දැන් අපි අපි හිතමු ටීවී එකක් බලනවනම් අපිට channel මාරු කරන්න පුළුවන්. ඒ මොකද අපි ඒක හිතලානේ කරන්නේ. ඕන වෙලාවක මේක හොඳ නැහැ ඊළඟ එකට දාලා ඊළඟ එකට දාලා කොහොම බල බල යන්න පුළුවන්. නමුත් එවැනි දෙයක්ද මේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ කියලා හිතුවහම අපිට තේරෙනවා නේද? සාමාන්‍යයෙන් මේක මේ අදහස් විතරයි තවත් කල්යාණ මිත්‍රයෙකුගේ යමක් තියෙනවා නම් ගන්න නැත්නම් අමතක කරලා දාන්න. දැන් ඒ හැම දෙයක්ම අපේ ඇහැට ගොදුරු වෙන කරට මේ යොමු වෙන හැමදේම අපි හිතලා කරගන්නේවද නෑනේ. ඉතින් ඒ දේ දකින්න උත්සාහ කරන කරොත් තමයි අපිට මේ සිදුවීම කොහොමද වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අත සුභාක් කතා කරා හැමදේම වගේ සතිය ගැන කතා කරා. ඇත්තටම මේ මොහොතේ සතිමත් වුණොත් මොකද වෙනස් කරන්න පුළුවන් එකම දේ වෙනස් කරන්නත් නෙමෙයි. තේරුම් ගන්න පුළුවන් එකම මොහොත මේ මොහොත. මොකද පහුවෙච්ච ඒවා අපිට වෙනස් කරන්නත් බෑ නැවත ගන්නත් බෑ. ඉස්සරහට එන්න තියෙන ඒවා අපි දන්නේ නැහැ. නමුත් මේ මොහොතේ සිදුවෙන සිදුවීම් දිහාව සතියෙන් අපි හොඳ සිහියෙන් ඉන්නකොට අපිට පේන්න ගන්නවා මේක පටන් ගන්න කොතනද කොහොමද මේක පටන් ගත්තේ දැන් දිල්රුක් මහත්මයා හැමදාම එතුමා මතක් කරන එකක් තමයි අපිට පේන්නේ නැහැ මේකේ පටන් ගන්න අපිට පේන්නේ ටිකක් ගිහිල්ලා. ඉතින් අපි අර පෙරහැරේ කතාව අරගෙන කියන අපි ටිකක් පෙරහැරේ නටනට ගියාම තමයි ඔන්න එකපාරට මතක් වෙලා පැත්තකටලා පෙරහැරේ කොටසක් බලනවා. දැන් ඒ වගේ මොනවා හරි ඇහැට රූපයක් ආවම හරි කනට සද්දයක් ගැටුනහම හරි ඒ වගේ ඒ හයින්ම එන අරමුණු ටිකක් දුරට ඒවා අර ස්නෝබෝල් එක වගේ ලොකු වුණාට පස්සේ තමයි ඔන්න තේරෙන්නේ ඒක ඉතින් අපිට තේරෙන්න පුළුවන් අපේ කොහරද ගෑස්ම වැඩි වෙන්න පුළුවන් තාඩිය දාන්න පුළුවන් තරහ එන්න පුළුවන් හැඟ රත් වෙන මොන රත් වෙන්න පුළුවන් ওই වගේ වෙනකොට තමයි අපි හිතන්නේ මොකද මොකද්ද මේ උනේ කියලා ඉතින් මේ මොකද්ද උනේ කියන එක හිතන්න පටන් ගත්ත වෙලාවේදී අපිට පුළුවන් සිංහාවලෝකනය කරන්න. මොකක් නිසාද මේක උනේ? ඇයි මෙවැනි තත්ත්වයක් මේ දුකක් මේ විදිහට සකස් වෙන්නේ මොකක් නිසාද කියන එක ආපස්සට බැලුවොත් අපිට හැම වෙලාවෙම පේනවා මේ ආයතන හයෙන් එකකින් ඇතුල් වුණු අරමුණක් නිසායි මේ දේ පටන් ගත්තේ. ඒක දැන් අර සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රයේ කියන විදිහට හුඟක් පිරිසිදු සත්‍යජිතුමා තේරුම් කරලා දුන්නා අනුසය අපේ ඇතුලේ දැනට අපි අරගෙන තියාගෙන ඉන්නේව අනුව තමයි අපි මේව බෙදන්නේ අර බෑග් වලට දාන්නේ. මේක හොඳයි මේක නරකයි. එහෙම කියලාදී සමහර ඒවා දෙකටම වැටෙන්නේ නැති ඒවාත් තියෙනවා මැදට. ඉතින් ඒ ඒන් තමයි අපේ මේ මනසේ අර සමබර බව නැති වෙන්නේ. මොකද සදාගතයන් වහන්සේ කියලා තියෙන්නේ අපිට මේ හැම තේරුම් ගන්න දෙයක්ම නිවනට නැඹුරුව බලන්න කියලානේ. ඉතින් අපි හැම වෙලාවෙම ඒ ඒ සම්බන්ධව හිතලා මේ මේ සිදුවෙන දෙයින් මගේ සිතේ තියෙන අර සීසූ පැදීම වැඩි වෙනවද අඩු වෙනවද කියන එක. මොකද කුසල වුණත් අකුසල වුණත් අවසානයේදී අපි දෙකමත් අයින් කරගන්න ඕනනේ. ඉතින් ඒ ඒ උඩට පහළට යන යෑම නවතිනවද වැඩි වෙනවද කියන එක තමයි අපි බලා ගන්න ඕනේ. ඉතින් ඒක Tamanටම ඇත්තටම Taman තුලින්ම දකින්න ඕන දෙයක් නිසා හැම වෙලාවෙම මේ මොහොතට හිත තියාගෙන හිටියොතින් ඒක සමහරක් වෙලාට කෙනෙක් හිතන්න පුළුවන් ඕක ඉතින් පුදුම වැඩක් නහොම ඉන්න පුළුවන්ද කියලා. එහෙම වෙන්නේ නෑ සතිය කියන එක ඇත්තටම පුරුදු කරන්න පුරුදු කරන්න ඒක ඉන්ද්‍රියක් වෙලා බලයක් වෙලා බෝධි අංගයක් බවට පත් වෙන තත්වයට වැඩෙනකොට ඕක හිත හිත කරන දෙයක් නොවෙන්න තරමට ඒ ශක්තිය වැඩි දියුණු වෙනවා. ඒක නිසා අපි තථාගතයන් වහන්සේ කියපු ධර්මයේ ඒ විදිහටම පිළි අරගෙන සතිය පුළුවන් තරමට <clears throat> දියුණු කරගත්තොත් මේ දේවල් වල සමුදය අස්තංගමය ඇත්තටම මේ දේවල් දැන් අපේ අපිට තේරෙන්නේ නැති වුණාට දැන් ස්පර්ශය සිදුවෙන වෙලාව දක්වා අපිට දකින්න පුළුවන්කම තියෙනවා ප්‍රතිවේක්ෂාවෙන් අර සිංහාවලෝකණයෙන් කියලා කිව්වේ ඒකයි අර තේරුම් ගත්ත තැන ඉඳලා කොහොමද මේක සිද්ධ වුනේ කොහොම මේක ඇත්තටම භාවනාවකදී තමයි හුඟක් පහසු වෙන්නේ මෙහෙම මොකද්ද දැන් ඊට කලින් උනේ මොකද්ද ඊට කලින් උනේ මොකද්ද ওই විදිහට යනකොට අපිට තේරෙනවා මේක පටන් ගත්තේ යම්කිසි අරමුණක් මේ හයින් එකකින් අපේ ආයතන හයෙන් එකකින් ඇතුළට ආපු වැරදි විදියට ප්‍රොසෙස් කිරීමක් සිද්ධ වෙලා තමයි කියලා මේ දුක සකස් වුනේ කියන එක. ඉතින් මේ සූත්‍රයේ හැටියට ලෞකික මේ ලෝකයේ තුල ජීවත් වෙනවා කියන්නේ මේ හය පරිහරණය කිරීමනේ. ඉතින් මේ හයෙන් මේ සිද්ධ වෙන දේ Taman එක දවසක හරි තීරුම් ගත්තොත් ඒ ඒ තීරුම් ගත දවසේ ඉඳලා ඒක දකින්න පුළුවන් ඇත්තටම සත්‍ය දියුණුනහම පේන්න ගන්නවා මේ විදිහට සිද්ධ වෙනකොට ආ මේ මොකද්ද උනේ මුලදී මුලදී දකින්න බෑ අපි හැමදෙනාටම මට ඉතින් දිල්රුක් මහත්තයා නිතර මතක් වෙනවා ඒක කියනකොටම මොකද ඒක තමයි අපි හැමතෙම වෙන්නේ ඒකද දකින්නේ නැහැ මුල දකින්නේ නැහැ අග දකින්නේ නැහැ අපි දකින්නේ මැද කුමියල් තැනකදී තමයි ඒ මොකද අපි යෝගීන් වශයෙන් තරමද්දුරට හරි දැන් සතිය දියුණු කරපුවා නිසා මැදදී කොහෙද හරි අහු වෙනවා ඒ මොහොතේදී ඒ ඒ මොහොතේදී නැවතිලා ඇත්තට මේන් අයින් වෙලා ඒ සිතුවීම ආපස්සට බැලුවොත් මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම දැක ගන්න අපිට පුළුවන් වෙයි කියලා එතන අදහස තමයි ඉදිරිපත් කරන්න කැමති තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්‍රාජ් ප්‍රස්මාත්මනේ. තෙරුවන් සරණයි මම සත්‍යජිත් කුමාර් නැවතුම වෙනවා එතනින්. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි අපි මේ ගැනම ඊළඟ සූත්‍ර ඊළඟ කොටසට ඊළඟ දවසේම ඉතින් මේ ගැන මේ කතා කළා ඉවර කරමු ඉන්ද්‍රිය 6 ගැන එක එක්කෙනාගේ ක්‍රම මාධ්‍යන් වෙනස් කියන එක අපි හොඳට දැනගන්න එතකොට දැන් අපිට තේරෙනවා හැම කතා කරපු කියලා දුන්න හැමෝගෙම කරුණ අනුව යන්න ඕන ප්‍රතිපදාව. දැන් ඔක්කොම ප්‍රතිපදා ගැන කිව්වහම දැන් මේක තේරෙන්නේ මටනේ. ඒ හැමෝට මට මම කෙනෙක් ඉන්නවා. ඔය මටනේ තේරෙන්නේ. ඒ මට එක්කෙනාගේ හිත ඇවිස්සෙන සංසිඳන ක්‍රම ටික බලා ගන්න ඕන කොයිකින්ද කියලා පොඩි හෝඩුවාවක් තියා ගන්න ඕන අපිට. දැන් මම දන්නා මේ කතා කරන එක්කනා දන්නවා කොයිකෙන්ද එයාගේ අනුශයට ඇඟි වලට වැඩිපුර වතුර රසවර් පිරෙන්නේ මොන මොකෙන්ද කියලා තේරෙනවා. එතකොට ඒ වගේ දේවල් නතර කරගන්නවා එතකොට. එතෙන්දී ඒ නතර කිරීම කරන්න පුළුවන්. ඒක අයින් කරනවා කියන එකෙන් තේරුම ඒකයි. අර බුදු පිළිම අයින් කරනවා වගේ ඒ වාස්තවික අයින් කිරීමක්ම නෙවෙයි වෙන්න පුළුවන්. සමහරව තියෙන හැබැයි අයින් කරන්න ඕන જાති. සමහරව තියෙන අයින් කරන්න ඕන જાති. මොකද ඒ ඒකේ సౌందర్యත්වය අගය කරන වගේම නමුත් මගේ හිතට මම මුලා වෙලා ඒක තියාගන්න ඉඩ තියෙනවා. ඒ තියාගන්නේ ඒක මයිකල් ආන්ජලෝ ඇඳපු පින්තූරයක් නිසා කියලා කිව්වට එහෙම නැත්නම් ඒක ක්ලාසික් එකක් කියලා කිව්වට පොම්පේ වල මේ කැන්ටි කියලා කිව්වට ඒක තියාගන්න මොන හේතුවක් නිසාද මේ පින්තූරේ? එහෙමනම් ඒකෙන් කරන්න පුළුවන් වෙන්න ඒක අවශ්‍ය වෙනවා එතකොට. නිබ්බිදා සඳහා ප්‍රයෝගී වෙනවා ඒක. එතකොට අර ඉන්ද්‍රිය සංවර කියනකොට ඉන්ද්‍රිය සංවරේ මූලිකම ස්වરૂපය තමයි දැන් අපි කතා කරන්නේ. ඉන්ද්‍රිය භාවනාව නෙවෙයි. මෙතන කියන්නේ සේවිතබ්බ නිරහැම තිස්සේම ඒ ගැන Tamanට බලපෑමක් වෙන විදිහට නිතර ඒ ගැන හිතන අර්ධන් කිය ඇඩික්ෂන් එකක් ඇති කරගෙන චිත්‍රපටි බලන්න. එහෙම නැත්නම් දුම්පානයේත් එහෙම නැත්නම් වයින් වීදුරුවක් ගන්න. එහෙම නැත්නම් චිත්‍රූපවාහිනී බලන්න. එහෙම නැත්නම් කම්පියුටරේට යන්න. මොනහරි දෙයකට. ඒක අනුශය කියලා කිව්වහම දැන් අපි කතා කරේ කාමරාගානුසය, පටිඝානුසය වගේම අවිජ්ජානුසය, මානානුසය, දිඨානුසය, දිඨානුසය සමහර තැන්වල තියෙන එකතු කරලා මානානුසය, අවිජ්ජානුසයක් තියෙනවා. ඔය මානානුස අවිජ්ජානුසයටත් පොහොර දාන තැන් ඒ ඒ රසබර් පුරවන මුවන්ට ටැප් පරිණේව තියෙනවා නම් ඒ ටැප් පහලා දාන්න ඕන. ඒක අවශ්‍යයි මූලික හරියට. ඒ නිසා තමයි අර අර කල්‍යාණ මිත්‍රයෙක් ගෙන කියනකොට අර අවශ්‍ය සීල කොටස් ගැන කියනකොට දැන් අර සීලය දැන් පංච සීලය කියලා එකක් තියෙනවානේ සාමාන්‍ය පොදු ජනතාවට. ඒ කියන්නේ පොදු ආචාර ධර්ම පද්ධතියෙන් අයින් වෙලා ඒ අවි පංච වේර භය ඒ වගේ අයින් වෙලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ පානාට පාතා කියලා අපි දානවා. Tamanට අයිති නොගැනීම ඊට පස්සේ මේ responsible sexual behavior කියන එක තියෙනවා. ඊට පස්සේ මුසාවාදා නැහැ. ඊට පස්සේ මත් මත්ද්‍රව්‍ය මත්පැන් තමන් ඉන්ටොක්සිකේට් කරගන්න මේ සිස්ටම් එක එක එක જાතිවල. අන්න ඒක සාමාන්‍ය පොදුම පොදුම පොදුම පොදුම ධර්මතාවයට බහිනවා. දැන් ඊට පස්සේ එකතු කරගත්තේවා තියෙනවනේ ඊට පස්සේ දැන් අපි ශ්‍රී ලංකාවේ විදිහට අපි හැමතිස්සෙම කියන්නේ උපෝසත අෂ්ටාංග සීලය කියලා උපෝසති කියලා එකක්. ඒක උපාසනයේ තේනකොට ඒ වඩාත් කිට්ටුල ඒ රහතන් වහන්සේලා මෙහෙමයි මුළු ජීවිත කාලෙම මං අද දවසට මෙහෙම ඉන්නවා කියලානේ කියන්නේ. එහෙමනේ බුදුහාම කියන්නේ. එතකොට අන්න තව ඩිංගක් ඒ ඒවට හිත කාන්දු වෙන જાති වහන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර තුන තුන වෙනස් කර ගන්නවා. ඊළඟ පහෙන් පස්සේ හයක් හයවෙනි එකක් එනවා. අන අර අර ජීවහා විඤ්ඤාය රස ගැන ඩිංගක් දැනගන්නේ. ඊට පස්සේ තියෙනවා මාලා ගන්ධ විලේපන ධාරණ නච්ච ගීත වාදිත විසූක දස්සන කියලා ඒ රූපවාහිනිය තමයි කියන්නේ. තියටර් එක ගැන තමයි කියන්නේ. එතකොට නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ ඒ වගේ જાති එත අර ඒ වගේ අර මානංශය අඩු වෙන දැන් අපි හිතමු දැන් දැන් කොහේ හරි යනවා දැන් යනකොට කෙනා සැලසෙන විදිහ තියෙනවා ආ මං අද මේක දාන්න ඕන අද මං මේ විදිහේ ෂූට් එකක් යන ගන්න ඕන මේ වර්ගය අඳිනවා නම් හොඳයි මේ සපත්තු වර්ගය දානවා නම් හොඳයි මේ හයි හීල්ස් දානවා නම් හොඳයි මේ මේකප් කරනවා නම් හොඳයි මේ රත්තරන් චේන් එක මාරු කරලා ඒකට ගැලපෙන්න මේ මේ ආභරණ දා ගන්න ඕන මේ කරඟු දා ගන්න ඕන මේ ටයි බැඳ ගන්න ඕන ඒ වගේ අපි ටිකක් ඉස්සරහට යන ගතියක් එන්නේ අන්න ඒ වගේ ඒවා නතර වෙනවා එතකොට මාලා ගන්ධ විලේපන ධාරණ ඒතර ස්ප්‍රේ කරන ඒවා ඒ වගේ දේවල් එදාට අඩු කරට ගන්නවා. නාලා ගන්ධ විලේපන ධාරණ මන්දන ඒ ඒ විභූෂණ අර්ථාන ඒ වගේ ඒ මේ මේකප් අඩු වෙලා යනවා එදාට. ඒ ඒ තව පියවරක් ඉස්සරහට යෑම. දැන් ඒක හැමදාම කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මම පොඩ්ඩක් මං ඒ චැලෙන්ජ් එකක් කරනවා මගේ මනසට. ඊළඟට උච්චාසන මහාසායන. විශාල ඒ වගේ දේවල් වලින් අයින් වෙලා වාඩි වෙන ඒවා ක්වීන්ස් බෙඩ් එහෙම නැත්නම් තියෙන සෝපාහරි කමන්නේ ඒවා වාඩි වෙන ඒ වගේ පරිසම් ටිකක් හිත හිත බලන්න මහරහතන් වහන්සේලා කියන්නේ ඒ ඒ වගේ ඈන් වුණායි කියලා හිතනවා. ඒ කියන්නේ සාරි උපතිස්ස වගේ ඇත්තෝ බිලියන එකට බිලියන ආසල ඒවා දාලා ආවේ. එතකොට ඒ ඒ ගරු දැන් සමහරට මගේ මනස ලනුවක් දීලා වෙන්න පුළුවන් සමහරට. ඒව අයින් කරනව නෙවෙයි. අර කිව්වාගේ අර සපත්තු දෙකක් දාගත්තාම හරි කියලා. ඒ සූත්‍ර කොටස මම දැනගන්න හරි කැමැති ආයෙසරයක් මට මතක නැහැ කියන්නේ. එතකොට නමුත් සමහර ඒවා තියෙනවා අර කලින් කිව්වා වගේ අයින් කරන්න ඕන එකයි තමයි සේවිතබ්බා සේවිතබ්බ කියලා කියන්නේ. අපි නොදැනුවත්වම රාග දෝෂ ඒ කියන්නේ පටිඝානුස්සය සහ කාමරාගානුස්සය විතරක් නෙවෙයි දැන් එතෙන්තින් කාමරාගානුස්සය පටිඝානුස්සය තදටම දැනෙන්නේ අර බරට පපුවට දැඟලෙන જાත තමයි මේ දෙක. මහානානුසය අවිජ්ජානුසයත් පෝෂණය වෙන පැති තියෙනවා ඒ බටත් තීන් සීරුවේ තට්ටු කරලා බලනවා. කොහෙන්ද මේවා එන්නේ කියලා. ඉතින් සති හුඟක් උදව් වෙනවා. සති හුඟක් උදව් වෙනවා. ඒකයි අර සේවිතබ්බා සේවිතබ්බ. කිවනේ මුලින්දම්ම සමහර සංඥා තියෙනවා. සමහර මනෝ සමාචාර තියෙනවා කාය සමාචාර තියෙනවා වචී සමාචාර තියෙනවා ඊළඟට අර දික්ටි වගේ જાති තියෙනවා ඉතින් මේ මනෝ එක්ක සම්බන්ධ වෙලා තමයි ඉතින් ඊළඟට ඒ ඔක්කොම පදුට්ට මන සංකප්ප සහ අවිජ්ජා දෙකම කියවානේ ඒ කලින් දවසේදී ඒ එක්කම සම්බන්ධයි. ඒතකොට දැන් දැන් එදාට වඩා දැන් ඒ බුදුහාම කිව්වේ ඒකට ගිහිල්ලා ඊට පස්සේ ටිකක් දැන් ලාභ හරියට එනවා. අර මුලින් කත් මුලින් කියපු ටික ටිකක් හුඟා ගැඹුරු හරියට. ඒ කියන්නේ Tamange හිතට ඇතුල් වෙච්ච හරියම තමයි ඒ ටික. ඒ හත. කාය සමාචාර, වචී සමාචාර, මනෝ සමාචාර, ඊට පස්සේ චිත්තුප්පාදය, ඒ කියන්නේ inclination of the mind. ඊට පස්සේ සංඥා ප්‍රතිලාභ ditthිපට්ලාභ අත්ථභාවපට්ලාභ දැන් ඒක ඒ විදිහට කියන කියලා ඊට පස්සේ තව ඉදිහක් කියනවා සාමාන්‍ය මට්ටමටල කියන මේ චක්කු විඤ්ඤාය රූප සෝත විඤ්ඤාය සද්ද ඝාන විඤ්ඤාය ගන්ධ જીවහා විඤ්ඤාය රස කා විඤ්ඤාය පොට්ටම් මනෝ විඤ්ඤාය ධම්ම කියලා ඒ හයට පොදුම ධර්මතාව හැම පංච උපාදානස්කන්ධයක් එක්ක ಜಾති ගත්ත කාටක් තියෙන ಜಾති. ඒ ටිකට එනවා. මේ ටික කාටක් තියෙනවා. අරවා එක එක්කෙනා එක එක විදියට කියනවා. දැන් ඊළඟට එනකොට ඊටත් වඩා ගොරෝසු පැත්තට ඇවිල්ලා තමයි ඊළඟ 6 7 ගැන කියන්නේ බුදුහා. අපි ඒකවත් ඊළඟ දවසේ ටිකක් හිතන්න ඒ කියන්නේ ඇඳුම් තියෙනවා පාවිච්චි කරන්නට පරිස්සමින් පාවිච්චි කරන්නට ආහාර දෙන පරිස්සමින් පාවිච්චි කරන්න සීනාසෙන් තියෙන ගම් තියෙන කියන්නේ Taman ඉන්න සබර්බ් එක තියෙනවා ඊළඟ නිතර යන එන තැන් ටවුන් ඩවුන් ටවුන් තියෙනවා ඒ වගේ තැන් ඊළඟට සිටිස් තියෙනවා ඊට පස්සේ ඉන්න ඉන්නේ කොහෙද කියලා සදර්න් සිටි එකද නැත්නම් නොදැන සිටි එකද නැත්නම් වැඩිපුර කලබල ඩිස්ක්‍රිමිනේෂන් වැඩි ඒවාද ඒ වගේ ඒවා ඊට පස්සේ පුද්ගලන් ඔය හත ඒකමයි ඉතින් ඒ කරුණ ටිකක් හොඳට හොයා ගන්න කොහොමද ඒක සේවිතබ්බා සේවිතබ්බ විය යුත්තේ කියලා ඒක බොහොම වැදගත් වෙනවා අර කලින් හට හුඟක් ආධ්‍යාත්ම මනෝපැත්තට ගිහිලා දර්ශනේ දැන් ඔන්න ඉන්ද්‍රිය ටිකට ඇවිල්ලා දැන් ඊටත් ගොරෝසු පැත්තට ඇවිල්ලා බුදුහාමෝ නතු සාරිපුත්තහන්ට ඊළඟ දවසේ කියලා දෙවි අපි උන්වහන්සේලාට ප්‍රමාණ කෘතඥා පූර්වකයම වන්දනීය උත්තමයෝ වන්දනීය උත්තමයෝ වන්දනීය උත්තමයෝ උන්වහන්සේලාගේ සිටපත් උල්ලංගේ ඔළුව තියලා වන්දිනා කෘතඥතා පිරමු සම්මා සම්බුද්ධ සරණයි තවත් මොනවා හරි කතා කරලා ධම් කරුණු කියලා සිත්සෝපත් කරන්න බුදු සරණයි සාදු සාදු සත්‍යතුමනි හොඳයි මම නැවතත් ගෞරවයෙන් ડોક્ટર මාධවට යොමු වෙන්න කැමතියි ඊට පෙර කිසියම් කල්යාණ මිත්‍රයෙකුට සම්බන්ධ නොවිච්ච අප්තිලානිතාන මහත්මයා මහත්මිය ඉන්නවා තිසර මහත්මිය කමල් මහත්මයා ඇතුළු ඒ වගේම සාන්ති මහත්මිය එහෙම චන්ද්‍ර තිලක මහත්මිය මහත්මයා එහෙම ඉන්නවා අපේ රොෂන් මහත්තයාත් ඉන්නවා ජයන්ත මහත්තයාගෙන් සම්බන්ධ වෙන ඒ කච්චියට තියනවාද කිසියම් කාරණාවක් ඉස්මතු කරගන්න ප්‍රශ්නයක් හැටියට අද ප්‍රශ්න හැටියට නම් මම විතරයි ප්‍රශ්නයක් ඇහුවේ මේ වෙන කාට හරි ප්‍රශ්නයක් එහෙම නැද්ද මේ තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාවක් කරගමු සම්මයි සමරුෂාන් මේ ප්‍රශ්නයක් නැහැ නමුත් මේ අදහසක් විදිහට ඇත්තටම දැන් අද ඇත්තම ධර්ම සාකච්ඡා බොහොම සාර්ථක කෙරෙච්ච දෙයක් හොඳට අහගෙන හිටියා. ඉතින් මම ඇත්තටම අදහසක් විදිහට මටත් තේරෙන්නේ එක එක්කෙනා මේ යන ගමන කොහොම වෙනස් විදියක්. ඉතින් හැබැයි අපි අර මොකක් කරේ අරමුණ තියාගෙන මේ සායදොර කොහොම හරි වහගෙන අපි ඒ ගමන යන්න බලන්න ඕනේ. ඉතින් එක එක්කෙනාගේ හැකියාවන් අනුව මට හිතෙනවා ඒක කවදා හරි දවසක සිද්ධ වෙවි. නමුත් ඒක තමන්ගේ හැකියාවයි ඒ වගේ ගොඩක් දේවල් අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ අර අප්‍රත්‍ය ධෛර්යයෙන් අපි කොහොම හරි මේ ගමන යමු. මේ අතර මේ කල්යාණ මිත්‍ර සම්පත්‍ය අතරම සෑහෙන එකට පිටවහලක් වේවි. අපේ ලොන්තරන් අපි අධිෂ්ඨාන කරගෙන අපි මේ විදිහට ඒ ගමන යන යන එක තමයි අපිට කරන්න තියෙන්නේ කියලා තමයි මට කියන්න තියෙන්නේ. ත්‍රිවංශන්නයි. සාදු සාදු බොහොම පිං රොෂන් මහත්මයා හොඳයි පිලන් විතාන මහත්මිය ඔබතුමීට ලංකාවේ සම්බන්ධ වෙන්නේ ගෞරවයෙන් ආරාධනා කරනවා එකතු වෙන්න. ඊටමත් මගේ කරන ඔබතුමීගේ සම්බන්ධය ලංකාවේ ඉඳලා දෙපාන්දර. ඇත්තටම සතුටාස්සේ වටිනාකම හරිම උතුම් මට බව හොඳට තේරෙනවා. තේරුණා මේ තෙරුවන් සරණයි හැම දිනාටම. සාදු සාදු තෙරුවන් සරණයි පිලන් විතාන මහත්මිය. හොඳයි අපේ මේ බොහොම පැරණි කල්යාණ මිත්‍රිය විශේෂ මහත්මිය ඔබතුමීට ආරාධනා කරනවා අපිලා මිතන් මහත්මිය මයික් එක මියුට් කරගන්න මයික් එක මියුට් කරගන්න දැන් හැමදෙනාම මයික් මියුට් කරගන්න අපිලා මිතන් මහත්මිය මයික් මියුට් කරගන්න හොඳයි විශේෂ මහත්මිය ඔබතුමීට වෙනවා කල්වස්ස මහත්මයා ගිය සතියේ මට මේ පාඩමට සම්බන්ධ වෙන බැරි වෙච්ච ගැන මට සංවේගයක් ඇති වුණා. අද දවසේ ඇත්ත වශයෙන්ම ඔබතුමාට නිවන් දකින්නට මේ වීර ඇති මට හරි හොඳ වැටහීමක් ලැබුණා අපේ ප්‍රතිතුමා මේ විස්තර කරපු විදිහට මම හිතුවා හිත පන්සලට ගිහින් ආමුදුරගෙන් මුල් ටික තව අහගන්න ඕන කියලා මේ සූත්‍රයේ මේ අත් වශයෙන්ම සමහර වෙලාවට දැන් අපි මම වැඩ කරනකොට මට තරහක් ආවොත් මට තේරෙනවා මට තරහක් ආවා කියලා ටක් ගාලා. සමහරවිට මට මේ වක් හරි වැරද්දක් කරන්න ගියොත් මම කරන්නේ වැරද්දක් නේද කියන ඇඟීම තියෙනවා. ඒ කියන්නේ අත්ත වශයෙන්ම මට හිතන හැටියට අපිට පින් කරන්න පින් තියෙනවන පෙර පින් තිබිලා තියෙන නිසා තමයි ඔබතුමාලා වගේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තියෙන්නේ. මේ අද පාඩමට හුඟා ප්‍රයෝජනවත් වුණා. ඔබතුමාට අන්තිම මේ හැම දිනකටවත් සම්මා සම්බුදු සරණයි නිවන් දකින්නට මා මාර්ගඵලයක පෙමින් මේ පින මේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. හොඳයි. චන්දිතිලක මහත්මිය එකතු වෙනවා නේද? අපිත් එක ටික දවසකින් තමයි එකතු වෙන්නේ නේද? කරුණාවෙන් ආර්දනා කරනවා එකතු වෙන්න කියලා. ඔව් චන්ද්‍රතිලක චන්ද්‍රපාල ස්කයිප් නම් සම්බන්ධ වෙන්නේ අපි චන්ද්‍රතිලක මහත්මිය. හොඳයි. හොඳයි. ශාන්ති මහත්මිය නවශීලන්තේ සම්බන්ධ වෙන්න එකතු වෙන්න. ඉන්පසු මම ડોક્ટર මාධවට යොමු වෙනවා සාකච්ඡා නිමා කරන ડોક્ટર මාධව චන්ද්‍ර මහත්මයා පසු සම්බන්ධ වෙන්නේ තාමත් එතුමා අසනීප තත්ත්වයෙන් බස් වෙන්නේ. ඒක නම් මතක් කරලා ડોક્ટર මාධව දුන්නයි. මම යොමු වෙන ශාන්ති මාර්ගයට අවශ්‍යවත් තමයි. හැමදෙම ආසන තිරුවන් සරණයි. ඇත්තටම ළඟිත් මහත්තයාට ගොඩාක් පින් දෙන්න ඕනේ මේ වගේ වැඩසටහනක් මෙහෙවලා. ඉතින් අපි හැමෝම මේ මේ වෙලාවේ අපි මේකටම යොදව ගන්න පුළුවන් අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ වැඩසටහන නිසා ඇත්තටම සත්‍යජීතුමා වගේ යා ධර්මයේ උතුම් විදිහට කියලා දෙන කියලා දෙන නිසා අපිට හුඟක් මේ ප්‍රයෝජනවත් වෙන ඒ වගේම ජයන්ත මහත්මයා ડොක්ටර් මාධව එහෙම නම් නොකියවත් හැම දිනාගෙම හොඳ කරුණා කියවෙනවා. චිත්‍ර රාජපක්ෂ මහත්මිය මගේ සුමානි මට සම්බන්ධ වෙන්න වෙන නෑ. ඒ වුණාට අර චිත්‍ර රාජපක්ෂ මහත්මිය ඊට ඉස්සෙල්ලා සුමානි කිව්වනේ මේක ගුහාවක්. ඒ ගුහාවක් ඇතුලේ කෙනෙක් ඉඳගෙන දුරට 6කින් එන දේවල් අපි බලාගෙන ඉන්නවා කියලා ඇත්තටම ඉතින් ඒක මට හිතට හරියට වැද හදට හිතට ආවා. ඉතින් දැන් අර කවුද මේ සමාවෙන්න මේ සත්‍ය ජීතුමාගේ කුසල ලක්ෂණ ගැන කියනකොට ඉතින් මට හිතෙනවා මේ සිත් ඉදොරට හයෙන් එන සිතුවිලි වලින්ම තමයි අපි කුසල ලක්ෂණ රැස් කරගන්නේ. යහපත් සිතුවිලි ඇති වෙනකොට අපිට හොඳ දේ මේක කුසලයේ මේක අකුසලයේ කියලා අපිට තෝරස් බේරගන්න පුළුවන් අපේ සිතින්ම තමයි අපේ සිතම තමයි අපි මේ සංවර කරගන්න ඕනේ අර මාර්ග මහත්යක්ව සිතස ජයන්ත මහත්යක්ව හිත සංවර කරගන්න ඕනේ කියලා ඊළඟින් ડોක්ටර් මාන්දව කිව්වනේ අර මමත්වේ නැති කරගන්නත් ඕනේ කියලා ඉතින් ඒක කොහොම හිතනකොට ඇත්තටම හොඳ ධර්ම සාකච්ඡාවක් ඉතින් අපි අපේම මේවට කියන්නේ බුද්ධිය මෙහෙवला මේව කරගන්න පුළුවන් නම් අපිට මේ සංසාර දුකින්ම මිදෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. හැම දිනාටම ගොඩාක්කින් තෙරුවන් සරණයි. සාදු සාදු තෙරුවන් සරණයි. බොහොම පින් සියලු දිනාටම ඒ කිව්වා වූ සියලුම දේවල් වලින් හිතට පහන් සිතක්ම ඇති වෙන්නේ උපකාරයක් වෙනවා බොහොම පින්. මම ડોક્ટર මාධවට වෙනවා ડોક્ટર මාධව ඔබතුමාට පුළුවන් අද සාකච්ඡාව නිමා කිරීම සඳහා කටයුතු කරන්න. ඒක තමයි. හැමදාම වගේම ඇත්තටම ගොඩාක් උදව් කරලා දිල්ලස් මාස්ටර් වගේම දලවත් මාස්ටර් අහපු ප්‍රශ්නේම හරීම වැදගත් මම හිතන්නේ මම ඒකත් ඇදී චුට්ටක් ඉස්සරහට ගිය යන එක හොඳයි කියලා හිතන එකත් අවබෝධයේ පිණිස එන්න මේක තමයි ඇත්තටම මේ අපි අපි ඉන්න తත්වය අපි එක්කිනා ඉන්න తත්වය අනුව ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ කියන්නේ මේ සත්‍යයන් වහන්සේට බුදුහාමුදුරුවෝ කිව්වමත් මට ඒක පොඩ්ඩක් මගේ හිතෙන් මගේ හිතේ මතිකමක් මේක ඇත්තටම මේ තථාගතයන් වහන්සේ වගේ ඇත්තට මේ ශ්‍රද්ධාව ඒ කියන්නේ මම හිතන සතුටුමා ඇත්ත මහත්මයා ඒ කොම ගැටි මාත්‍රික හරි බලවත් මාත්‍රික ඇක්ටිවේවි මේ අපි කතා කරන විලාසය පවා ඇත්තටම තමන් මේ ධර්මයේ වැටෙන්න වැටෙන්න බුදුහාමුදුරුවෝ කියන එක පවා මම හිතන්නේ කියාගන්න අමාරු වෙනවා මොකද මේ එච්චරට මේ කියන්නේ මේ ධර්මයේ අවබෝධ කිරීම මේ අවබෝධ කරගන්න මේ මෙච්චර දෙයක් කරපු උත්තරයන් වහන්සේ නමක් සාරිපුත්‍ර මහරහතන් වහන්සේලා මුගලන් මහරහතන් වහන්සේලා කච්චායන මහරහතන් වහන්සේ ඒ වගේ කට්ටිය ගැන අපිට ඇත්තටම අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති වෙනවා මේ අපි වෙනුවෙන් මේක කරපු නිසා ඒ කියන්නේ මම ඒ හාමුදුරුවෝ කියලා කියවුනොත් මගේ අතින් මේකත් මේ ඇත්තටම මේ මම මේ අසරණ ගෞරවයක් මට අර බුද්ධ කියන දෙයක් බුදු විජානන් වහන්සේ තථාගත වහන්සේ උතුමයි කියවෙන්න ඕන මම මේ කියන අදහස් කරේ මේ අපි මේ ඇත්තටම අපි බලන්න ඕන මේ අපේ පරණ දැන් අපි හොඳට බලන්න ඕන කිච්චපටි කතාව දෙලුත් මහත්මයා මතක් කරා වගේ ලලිත් මහත්මයා මතක් කරා වගේ අර බුද්ධ පින්තූරේ කතාවක් ඔකේ පැති දෙකක් තියෙනවා. අපි හැම වෙලේම බලන්න ඕන මේ මම කියන්නේ මේ එක එක්කෙනා ඉන්න අවස්ථාවන්. එකක් තමයි අපි හැම වෙලෙම බලන්න ඕන මේකෙන් අපිට දැන් මේක මේ වළක්ක ගන්න බැරි නම් වළක්ක ගන්න බැරි නම් තමන්ගේ හිත මේ අර ගුණා පොල් පැලේට නම් යන්නේ අන්න අපි මේක ඉන්ද්‍රිය සංවරය තුලින් අපි ඒක මේ වළක්ව ගන්න බලන්න මම හිතන්නේ අපි ඒ අවස්ථාව දැන් කොමලා ඉන්නේ ඒක නිසා අපිට දෙයක් දිහා බලාගෙන ඉන්න පුළුවන් හැකියාව අපි වර්ධනය කරගන්න ඕන අනිත් එක තමයි මම නිතරම කියන්නේ දැන් උදාහරණයක් විදිහට තමයි චිත්‍රපට නිතරම බලන්න කමෙන්ට් ඒ මේ එකක් එනවා නම් ඒ ඒක සමන් අනිත් පැත්තට හිතන්නකො මම චිත්‍රපට බැලීම නිසා මම මේ චිත්‍රපට හොඳයි කියලා මගේ දිට්ඨියක් ඇතුලේ තියෙනව නේද කියන එක මම හිතන්නේ. ওই චිත්‍රපට බැලීම නිසා ඒකේ ආදීනව. ඒ කියන්නේ චිත්‍රපට බැලීම නිසා මට වෙන ආදීනව ටික බලන්න මගේ දේවල් ප්‍රමාද වෙනවා අනසිගලෝ අනසුචි කියන මගේ මගේ ධනය පිරිනවා මගේ කාල වේලාව නැති වෙනවා මගේ කාමුක හැඟීම් වර්ධනය වෙනවා ඒ ඒ පැත් ඒ වගේම තමයි මට මොකක් හරි පරණ දිට්ඨියක් මගේ හිතේ ඇතුලේ තියෙනවා මේ චිත්‍රපට බැලීම නිසා මට යම්කිසි සුවයක් එනවා කියලා. ඒ අපි බලන්න ඒ පරණ දික්තිය නිසාම තමයි ඒ මගේ පරණ දික්තිය තාම මම අහෝසි කරන්නේ නැති නිසා තමයි මට අර වගේ සිතුවිලි එන්නේ. මම ඒවට දීපු අගයන් වැඩි කරපු නිසා මම හැම වෙලෙම කියන්නේ මගේ වේදනාව අරට දීපු අගයන් වැඩි කරපු නිසා තමයි මට මෙන්න මේ වගේ දේවල් මේ ආපහු ආපහු කරන්න හිතට යන්නේ ආපහු ආපහු මම අර කණුවේ බඳපු කොන බල්ලා වගේ මේක වටේ කැරකෙනවා. මේක හොඳට හිතන්න මම මෙන්න මේ චිත්‍රපට බැලීම නිසා ඒකේ ආදීනව සිහි කරන්න ඒකේ ආදීනව සිහි කරලා මම මෙන්න මේ බලපු චිත්‍රපටි. ඒ බලපු චිත්‍රපටි වල හිටපු නිලියව මතක් කරගන්න මම මතක් කරනවා වගේ මාන්නි පුන්සේකලා අර එන්නේ ඔය ඇඩ් කරපු මිනිස්සුන් දැනනවාද වෙලා කියනවා රවින්ද්‍රන්තිනිය. විජේ කුමාරතුමෝ එකක් කියලා අද දවසේ ඇතුළේ තියෙන තත්ත්වය. මගේ ඇස ඒ කාලේ මම හොඳට බලපු චිත්‍රපටි දැන් කණ්ණාඩි දාලා බලන්න වෙලා තියෙන්නේ. මගේ ඇහසත් වෙනස් වෙලා, ඒ පිවිච්ච රූපත් වෙනස් වෙලා, ඒ ස්පර්ශයන් මට අද ඒ වගේ ලබා ගන්න බැරි වෙලා ඒත් මම මේක සංසාරේ අවදුරටත් අරන් යනවා කියන එක අන්න ඒ වගේ ඒ ඒ දේ ඒ ඒ තර නැති වුණා කියන ධර්මයේ අවබෝධතාව නැති නිසා නේද මම මේකට තාමත් අගය දෙන්නේ කියන එක හොඳට බලා ගන්න මට මේ දැන් තියෙන සත්‍ය අනුව ඇත්තටම නොවගේ දෙයක් ඇති වුණොත් ඇත්තටම දැන් මේ අපි මෙතන ගොඩාක් කට්ටිය කතා කරන්නේ අනේ මට අරක වුණා මේක වුණා හරි කම්පා වෙනවා මම ඕකේ අනිත් පැත්ත මට මොනවා හරි දෙයක් ඇත්තටම දැන් වෙනවා නම් මට මගේ කාමය විශ්සනවා නම් මට මගේ දේශය විශ්සනවා නම් මට මගේ රාගය, දේශය, මෝහය විශ්සනවා නම් ඇත්තටම ඊට වඩා දෙයක් නැහැ. මට මට ඇත්තටම හරිම සතුටුයි මගේ අනුශය ධර්මයක් එළියට ආවා කියලා. මෙන්න මේ වගේ හිතන්න බලන්න. මොකද මේ මට මේක නොදකින් නොදොමකින් කියලා යන්න පුළුවන් ගමනක් නෙවෙයි. හැබැයි හොඳට මතක තියාගන්න මම මේ ඇත යන ඇත කාමසුකල්ලිකාම යෝගී ඉඳලා මම හැමදාම මතක් කරලා දෙන්නේ නැත යන අන්තයට ගිහිල්ලා මට මේක නොදකින් නොලොමකින් මට මේක එපා මම මේක කන්ට්‍රෝල් කරගන්නවා කියන පසුබිමේ ඉඳගෙන තමයි මේ මැදමාවතට එන්න ඕනේ ඒක නිසා ඒ ගැන පස්සෙවිලි වෙන්න එපා. කවදක හරි මේ මැද මාර්ගයට මේව ඉවසන ගානක තමන්ගේ දික්කයන් අඩු කරන ගානක ගානට සමන් එන්න සමන්ට හැකියාව ලැබෙවි. ඒ වගේම මම දෙයක් මතක් කරලා දෙන්න ඕන අර බුදු පිළිම ගන්නකො. දැන් උන මට මගේ පෞද්ගලික ජීවිතයේ තියෙන උදාහරණයක් කියන්නකො. දැන් අපේ ගෑනු මිනිස්සයා කැමති නැහැ මගේ ගෙදර මගේ කාමරය ඇතුලේ බුදු පිළිම කියනවාට. මම මේ මගේම උදාහරණයක් ගන්න ඒක කාටත් පොදු වෙන නිසා මේ මගේ ඒ කියන්නේ සහාලේ වෙන තැනක බුදු පිළිම තිබ්බට කමක් නැහැ. අපේ නිදරාමරී බුදු පිළිම තිබීම ගැන මගේ වෛද්‍ය අසතුටක් තියෙනවා. මොකද ඇඳුම් ගලවනකොට හරිය මෙහි ඒ කතා එතන මේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕක ඇත්තටම අපි උපේක්ෂාවෙන් බලන්න ඕන මේ එකක්. දැන් අපි කොච්චර මේ බුදු පිළිමයට කැමති වුණත් මම කැමති වුණාට මේ බුදු පිළිම මගේ කාමරේ තිබීම නිසා මට යම් යම් ප්‍රතිලාභ ලැබෙනවා වගේම අපි අනිත් අය ගැන හිතලා අන්න ඒක දැන් මම නිසා අනිත් කට්ටිය සංස්කාර හදාගන්න එක මම නැවැත්තුවේ නැත්නම් අර මම හැමදේම නිතරම මතක කරලා දෙන්න සීරිවාණි ජාතිකය වගේ අපේ බෝධිසත්වයන් වහන්සේ මොනවත් සංස්කාර හැදුවේ නැහැ. හැබැයි දේවදත්ත බිහි වෙන්න හේතුව වුණේ අන්න අර මේ කලිය මේ නොදුන්න නිසා අන්න ඒ වගේ තමන් නිසා අනිත් කට්ටිය සංස්කාර හදාගන්න එකත් ඒ වෙනුවෙන් තමන් සංස්කාරය සංසාරේ යන එකක් නවත්තන්න හොඳට මතක තියාගන්න මේ වගේ දේවල් තුලදී තමන් මේ තාමත් මේ ලෝකයක් එක්ක ජීවත් වෙන්නේ ඒ ජීවත් වෙන පරිසරය ඇතුළත මම කොහොමද මම නිසා අනිත් කට්ටිය සංස්කාර හදාගන්න නැතුව ඉන්න මම උදව් උපකාර වෙන්නේ මම මේ ඉඳලා මැරලා යන මිනිස්සෙක් මම නිසා මේ කට්ටිය සංස්කාර හදාගෙන මම ඒ සංස්කාර ගෙවන්න තවත් ආත්ම ගණනක් මේ ලෝකේ මේ සංසාරේ තවත් සැරිසරන්න වෙනවා කියන දේවල් පවා අවබෝධ කරගන්න මං කියන්නේ ලොකු ධර්ම මාතෘකා ගොඩාක් මම කවර් කරගන්න බැලුවා හැබැයි හොඳට මතක තියාගන්න මෙන්න මේ ස්පර්ශය කියන එක හැම ගහපු ගුණා වගේ ඇත්තටම මේ අපි ඇඳුම් ඇඳන් හිටියට අපි ඇඳුම් ඇඳන් හිටියට ඇත්තටම අපි නිරුවත් වෙයි ඉන්නේ මෙන්න මේ ආයතන හැම ආයතනයක්ම එළියට මේ එළියට මේ එක්ස්පෝස් වෙලා තියෙන්නේ අන්න ඒ දේවල් සංවරය තුලින් ඕන දෙයක් බලන්න ඔය අපිට ඔක්කොම ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? ඇහැ ඇරිලා තියෙන්නේ, කන ඇරිලා තියෙන්නේ, නාසය ඇරිලා තියෙන්නේ, ගඳ සුවඳ දැනෙන්න දිව ඇරිලා තියෙන්නේ. මෙන්න මේ දේවල් අරගෙන ඉඳීම තුලින් අන්න දක්ෂතාව වෙන්නේ මේ දේවල් වහගෙන මට නොදකින් නොදොමකින් කියන කතාව නෙවෙයි මේව අරගෙන Tamanට රජමාලිගයේ මේ කන බොන තැනයි සබ් එකේ ඔක්කොම ඉන්න පුළුවන් හැකියාව ඒ දේවල් සංයෝජනය නොකරගෙන තමන්ගේ පාඩුවේ තමන්ගේ විදියට තමන් ඒ දේවල් වලින් මේක නොදකින් නොදොමකින් නොකිය තමන් මෙන්න මේ දේවල් වලින් තමන් ධර්මතා හදාගන්න නැතුව තමන් අකුසල කර්ම හදාගන්න නැතුව ඉන්න තමන්ගේ ඕනම පරිසරයක තමන්ට ඉන්න පුළුවන් හැකියාව වර්ධනය කරගන්න මේ භාවනාව දියුණු කිරීම තුළින් ඒ කියන්නේ මේ දික්කීම් එක එක දික්කිනේ අපිට එන්නේ මෙන්න මේ වේදනාවල් වලට තියෙන අගයන් අඩු කිරීම තුළින් අනුන් ගැන හිතීම තුළින් අනුන් මම නිසා මේ සංසාර හදා සංස්කාර හදා ගන්නව නේද මම සංසාරෙ දික් වෙනව නේද කියලා නොවගේ පැත්තකට Tamanට හිතන්න පුළුවන් හැකියාව Tamanගේ මේ භාවනාව විතරක්ම නෙවෙයි තමන්ගේ human right මේ process කිරීම තුලින් නෙවෙයි මෙන්න මේ මේ දේවල් තුලින් මට මම අනුන්ට ප්‍රශ්න ඇති කරනවා කියන දෙයක් අවබෝධ කර ගැනීම තුලින් තමන්ට හොඳ ඕනම තැනක ඕනම පාටියක ඕනම පබ් එකක තමන් ජීවත් වීමේ හැකියාව වැඩි දියුණු කරගන්න මේකෙන් කියෙන්නේ නැහැ තමන් පබ් වලට යන්නේ කියන එක එහෙම නැත්නම් පාටි වලට යන්නේ කියන එක හැබැයි Tamanට ඒ ඒ ස්ථානවල දැන් බුදුහාමුදුරුවෝ උදාහරණයක් විදිහට බුදුහාමුදුරුවෝ පංචසිත මේ වීණාව වයනකොට ඒ වීණා වාදනය හරිම මිහිරි කියලා කියන තරමකට බුදුහාමුදුරුවෝ මේ කරුණාව දැක්වුවා. ඒ කියන්නේ ඒක විඳින්න පුළුවන්. හැබැයි ඒකේ ආදීනව Taman හොඳට දන්නවා. ඒ වගේම රජමාලිගේ උනත් බුදුහාමුදුරුවන්ට ගිහිල්ලා පින්ඩපාත මේ මේ සංවල ගන්න පුළුවන් රජවරු වාසය කරන්න පුළුවන් ඒ තැනදී ඒ ඒ විදිහේ තමන්ගේ පරිසරයට තමන් හැඩගැස්සලා ඒ ඒ විදිහට ඒව අල්ලා නොගෙන ඒව තමන් ග්‍රහණය නොකර ඒවට අර වහලෙක් නොවි තමන් ඉන්න විදියට තමන් ඒ ඒ පරිසරයට සකස් වීම තමයි මම හිතන්නේ බොහොම වැදගත් වෙන්නේ. ඒකම මම බොහොම මේ කෘතගුණ සලකනවා මේ දලිත් මහත්ය කරන ඒ ධර්ම දාන පින්කම යවගම සත්ජිතුමා ජයන්ත මහත්මයා ඒ චිත්‍රාත්මක්ෂ මහත්මිය ශ්‍රීමති මහත්මිය සේන මහත්මිය වගේ ගොඩාක් අපේ දිලුක් මහත්මයා ඒ වගේ ගොඩාක් කට්ටිය මේ දෙන මේ අදහස් අපි ගොඩාක් අගය කරනවා අපිට මේක දිගටම පවත්වාගෙන යන්න හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම සජිතුමාට යොමු වෙනවා අන්තිමට දැන් මේ කාල වේලාවත් ඉක්ම වෙලා ගිහිලා තියෙන නිසා මේ මේ සාකච්ඡාව අද මෙතනින් නිමා කරලා අපි ලබන සතියේ හමු වෙන විදිහට හැමෝටම සම්මා සම්බුද්ධ සරණයි. දැන් සම්මා සම්බුදු සරණයි අපි අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි සේවිතබ්බා සේවිතබ්බ ධම්මපරියාය සාරිපුත්තයන් වහන්සේ අපට විස්තර කර දුන්නා බුදුහාරු කෙටියෙන් කියු දේ අපි චිත්තානුපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් මේ සත්පුද්ගය තුල එදිගැරෙන හැටි තේරුම් ගන්න වෙනවා ඕනෝම් තාම පෞද්ගලික ජීවිත ගත කරන ඇත්තෝ අපි කවුරුත් දන්නවා. ඉතින් එනිසා ඒ පච්චත්තං වේදිතබ්බෝ පච්චත්තං වේදිතබ්බෝ අව탁සේ කරන්නට බව මනුෂ්‍යාත්ම භාවය හෝ තමන්ට නොතේරෙනකම් අප තුලමයි පරම සත්‍ය අවබෝධය තියෙන්නේ මේ තුලමයි නිබ්බාණය තියෙන්නේ මේ තුලමයි නිබ්බාණය තියෙන්නේ අපි හොයානන්ට හදන දේ අප තුලම තියෙනවා ඒ නිසා අපි අප තුලම තියෙන සත්‍ය සත්‍ය කරා හින් සිරේ යමුණු. අපි එනකම් බලන් ඉන්නවා ඒ සත්‍ය නිසා. අපේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා තාදුරටත් මුහු කරා ගොස් මේ කුසල චේතනා, පුණ්‍ය චේතනා බලයෙන් උතුම් කල්යාණ මිත්‍රයන් අසුරු කරන් ලැබීමෙන් අප හැම දිනාටම පරම ශාන්ත සුඛය නිබ්බාණය අවබෝධ වේවා කියලා ප්‍රතිෂ්ඨාන කරමු. ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුදු සරණ සම්මා සම්බුදු සරණ. සාදු සාදු සාදු තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.